කුසාසික මහතුරු සම්බන්ධ කරන අපි සෙනසුරාදා නිතිපතා පවත්වන ධර්ම සාකච්ඡා සඳහායි කාල වේලා පැමිණලා තියෙන්නේ. අපි මේ සඳහා තහමාර දල රමේ දක්වා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ තින්න ලයින් එක. ඒක කෙනෙක් කළා නෑනේ. මොකද ආයෙත් ගන්න. ඔය කොල්ලේ කරගන්න බෑ ඒක අංගෝ ඔන් කළා දැන් කරන් කියලා දීලා දැන් මේක. වරුද්‍ර වරුණ දෙන්න පුළුවන් දහන. හරි. නෑ රින් වෙන්නේ නැහැ. මෙතන කරන්ට් එක එනවා. <laughs> කාගෙද මම ආයුධ දෙන්නේ බොක්ස් එකේ මම ඉත පහලේ ඒත් මාර මාර නෑ ඒ ගන්න බෑ පන්තු වලදී නෑ ඒක මෙතෙන් එන්නේ ලයින් එක ගේජ් ස්ටෝන් එකද? දැන් අපි හඳුනා දියට මතක් කරොත් අපි හතමාරදලා නමේ දක්වා කාලෙ මේ සඳහා ගන්න බලාපොරොත්තු වෙන අපි විනාඩි කීපයක් ඉස්සෙල්ලාම චාරිත්‍රානුකූල ව්‍යවස්ථා ශීපත් කරන ගත කරගෙන ඊට පස්සේ වාරි පැමිණිච්ච මේ උදාන ගාතාවක් අනුව තමයි ධර්ම සාකච්ඡාව මෙහෙම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආරම්භ පින්සේ අදට નિયમિત ව්‍යවස්ථාව සිළු දනාගේ වදන ගැන පිංස කියවන්න බලාපොරොත්තු වෙනවා. හරි. කාර්නික අවධානය මේ දෙති උමේවා කියලා කර්ණාවේ මතක් කරනවා. කියන්න දන්නේ දෙකේම ලෙඩ තියෙනවා. හරි හරි. දැන් හරි හරි විචාරන. මේක වහකින් ෆෝන් එකකට ටෙල් ෆෝන් එකද කෝල් එකක් දෙන්න බෑ.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම චිරිත විය යුතුය. ලෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සම්මාන්ත අපි ආරම්භ කරා විතරයි එහෙනම් මෙතනලා සම්බන්ධ වෙන්න. අපි දිනචරියාවේ ඉන්නේ අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස ආසනෙන් නැගිට සිරුරුකී සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදුවටන, අදුරුවටන, ගිලන් වැඩිට උවටන යන ආදී හේතු සුදුසු කල්ලියේදී ඍෂිනම් හිල් දංකේ සඳහා බුදුන් වට ගොස් නොපමාව එහිවත් සපයාසී කුටියට ආයිතු. බණ දාම් පොණුව සිටුරු පිළිදැකෝ බවුන් නියත කිසෙයේදී පිටු සඳහා ගිඩිය දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙවූ පාත්‍රයේ තවි කියලා තැම්පත් කොට ලැබිය යුතුයි. පින්න පාතේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨාන් ගත් සිටින් නිමිත්තන මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් පසුන්නල අසල දීමේත් කමඨහන් නීතුව පිටිපිනිස හැසිර පිටිපිලිගෙන පෙරලා එන කලද කමඨහන් නොහරා යුතුය. බුදුන්වල බුදුන්වල වත්සප්‍ය ආදීවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් නියේදී පිරිබැහුම් පිරිබැස්සුම් නැතහොත් ඉතුරු කාලයේද භාවනා සඳහා යෙදවිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙතියේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් ආදීන්ගේ සෝදුක් සොයා ඍෂිණන් ගිලම්පස කිස සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට ආයතුය.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 හේයින් මුළුමනින් ආරක්ෂා වීමට හිතරගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියා පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින්. නියම ශ්‍රමණා කල්පේ රහසත් ලිපිටත් ඔබෙන් තොරනවන සියහැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සීල වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙහිදී සාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය සමනාකල්ප යන මේවා නොබිදෙනසේ එයේදතු බව කලින්ම හිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් තැවීවර තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි අත්‍යවශ්‍ය කිසෙක් නැතොත් අනුන්වසන කුටියකට නොඇදී යුතුය. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකුට හිරියර වෙනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්මන් තමන්ගේ ගුණවත්කම් හපංකම් හොවා දැකීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිතනක තැම්පත් කර ලබා ගැනීම පරිහරණයටද පහසුයි. වැඩ කටයුතුද ඉක්මන් වේ. හිතද තැම්පත් වේ. හිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට යනෝනින් සලකා තමාගේ යෝගාවචරකම් ඉස්මතු කොට සීහයට නගා විබඳු වදුර මැඩලීමට සමතුක විය යුතුය. බහැර පිසිතුව නිතරක් ගන්න කියන රැක ගනිමින් දස ධම්ම සුත ආකාංකීය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කිහිප විටක් සැලකෙමින් ඇතුළත පිරිසුදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත්තන හොඳට හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමට පුරුදු තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලව හොඳට පිරිසුදුපත් කිරීමට හිතට ගත යුතුය. ආගන්තුක පැවෙන පැවිදි පින්වතුන්ට වද්දක් වීම ඔබ ගුණ දියුණුවට ප්‍රකාර වන්නාseම සංවාසාරහනවන්නන්හා ගැටීම ගුරුමරිහාරයට හේතු වන වගේ තදින් සිතර ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිලිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන්නට යොගෙන එහිදී ඔබේ සීල පරිපූර්ණට ප්‍රකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණීක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සහල් පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීම පහසුම ක්‍රමය. හේයින් පොතපත් පවාදිකෝ ගොඩකසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාම් යෝගාසකතිකාසහ මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම ඔබ මෙහි වසන ඔබේ හා අන්‍යන්ගේ පාසුරුදා වෙනුවත එහෙන්නේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමයි. යෝගාචර දිනචරියාවයි. මේ කියවන්තේ දින අපේ දවසේ විවස්ථා සඳහා කාලයට වෙන් වෙලා තිබ්බ යෝගාචර දිනචරියාවයි. අපි අනිත් දවසේ ආරම්භයේදී යෝගාශ්‍රමේ කතිකාවත මුල් කොටස ඉදිරිපත් කර ගන්නවා කියන සීකඳ වීමත් එක්ක විවස්ථා කීමියන් කෙවිදින් අතර වෙනවා අපි බලාපොරොත්තු වෙමු. උදාන ගාතාවේ අදට පැමිණිච්ච වාරය පැමිණිච්ච ગાථා ඉදිරිපත් කරගන්න. යේහි කේචි බව සබ්බදී බහබත්තතාය සබ්බේතේ බව අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා ඒක ගාථා තුන සම්බන්ධයි. එවමෙතං යතා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ භවතණ්හා පහීයති විභවන්නාබිනන්දති සබ්බසෝ තණ්හානං කය අශේෂ විරාග නිරෝධෝ නිබ්බාණං තස තස නිබ්බුතස බික්කුණෝ අනුපාදාන පුනබ්බවෝ නහෝති අභිභූනෝ මාරෝ විජිත සංගාමෝ උපජ්ජගා සබ්බ භවාතිතාදිති කාම භවාදී යම් භව කෙනෙක් වෙද්ද ඒ හැමතන්හි ස්වර්ගාපාය මනුෂ්‍යාදී සර්වභාවයෙන් ඒ සියලු භවයෝ රූප වෙන වේදනාදී ධර්මයෝ අනිත්‍ය දුක්ඛ පෙරළෙන පෙරළෙන සුළුය මෙසේ මේ ඇතිසැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දන්නහුගේ භව තෘෂ්ණාව පහවෙයි උච්ඡේද දෘෂ්ටිය දුරලු බැවින් විච්ඡේදය නොපතයි සර්ව ප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්ෂයෙන් නොයිතිරිව ආර්ය මාර්ගයෙන් නැවත නූපදනා පරිදි නිරුද්ධ වීමෙක් වේද ඒ සෝපාදිශේෂ නිර්වාණයයි ඒ කෙලෙස් නිවීමෙන් නිවුණු මහානහට උපාදාන නැති බැවින් පුනර්භවයක් නොවේ මරු මඩනා ලද්දේය මෙසේ දිනු මරයුද ඇති රහත් තෙම සියලු භවෙන් ඉක්මියේය ඒක ඇත්තටම අර කරගෙන ගිය ධාතපන්ති අවසානයේ ලෝක විවදාන සූත්‍රෙත් මොකද්ද සූත්‍රේ නම? ලෝකෝදාන සූත්‍රය. ලෝකෝදාන සූත්‍රය. ඒ කියන්නේ මුළු ලෝකෝලෝකන සූත්‍රය. ලෝකන ඕවදාන ඒ කියන්නේ ලෝකයේ පිළිබඳව සම්පූර්ණ gediy වශයෙන්ම බලලා නැත්නම් සම්පූර්ණ භවයේ වශයෙන්ම බලලා කරන මේ නිරීක්ෂණයක්. ඉතින් ඒකදී මේ තණ්හාවේ මූලික වශයෙන්ම තියෙන ආදීනවේ නැත්නම් මූලික දුකට හේතුව පෙන්ලා දෙන්නේ. ඇත්තට සම්මුති වශයෙන් බලනකොට දුකේ තාරාතිරම් තිබුණට මේ දුප්පතාගේ දුක, පොහොසතාගේ දුක, පිරිමියාගේ දුක, ගෑණියාගේ දුක කියලා පරමාර්ථ වශයෙන් බලනකොට ඒ දුකේ කිසියම් තාරාතිරමක් නැහැ. කොයි කොනත් එක තාලෙට දුක තියෙන්නේ. ඒ පරමාර්ථ වශයෙන් බලනකොට අපායට ගියා කියලා කිසි වෙනසක් නැහැ. මේකම තමයි. දැන් අපිට හම් වෙන එකෙමුත් විඳවන එකම තමයි අපායට ගියාමත් විඳවන්න තියෙන්නේ. හැබැයි දැන් දන්න නිසා ලොකු ලොකු බයක් තියෙනවා. එතෙන්ද ලොකු සපක් තියෙනවා කියලා හිතනවා දිවි ලෝකේ ගියාම. මොකද પરමාර්ථ වශයෙන් බලන්න පේනවා තමන්ම තමයි මේ අපාය පිළිබඳව මේ අදහස් ඇති කරගන්නේ. දිවි ලෝක පිළිබඳ අදහස් ඇති කරගන්නේ. ඒක ලෙවල්ලා මේක වර්තමානයෙන් හිත පිටවන්නන්ට මනෝ විකාර කරන්න ගත්තට වර්තමානයේ ජීවත් වෙනවා නම් ඉස්සරහට එන තියෙන අපාය බයත් ඉස්සරහට එන තියෙන දිවි ලෝක සම්පatti තේරම මේ චිත්තක්ෂණයේදීම ගන්න පුළුවන්. ඉතින් ක්‍රම දෙකකට ඒක කරන්නේ නැහැ. එකක් තමයි වර්තමානට එළඹ වාසිය කිරීම එකක්. දෙක ඒක එළඹ වාසිය කිරීම තමයි මේ උසස්ම සැපේ කියලා බාර ගන්න දෘෂ්ටිය සම්මාදිට්ඨිය තව එකක්. ඉතින් දෙකම හරියන්න ලේසි නෑ. මොකද අපේ හිතේ තරම් තත්ත්වගත වෙලා තියෙන්නේ. ඉතින් සර්වචන්නාංශී භවතාරාතිරමක් පෙන්නනවා. අකාය තිරිසංයෝනිය ප්‍රේතනිකාය අසුරනිකාය මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ආදි වශයෙන් නමුත් මේ යම් තැනකදී උද්‍යප්පේ ඥානෙ වැටුණා නම් ඉන්හිහාට ওই තාරතන මොකක්ද තාරතිරන් තියනකන් උද්‍යප්පේ ඥානෙ තරුණයි කියලා කියනවා තාරතිරන් ඉක්මවල ගියාම බලව උද්‍යප්පේටපත් වෙනවා එතකොට ඔක්කොම ගංගානංගගේ තියෙන වැලි තලාවක් තියෙන වැලියට වාගේ එකට වැඩි එකක් ලොකු නැහැ හැම තැනම තියෙන සමාන. ඒකට මුල්වරිය ඉල්ලන්න ඕන කමක් නැහැ. කොයිවරිය තියෙන එකම තමයි. අපිට ඒ තාරාතිරම් තියෙනකම් මුල්වරියෙන් දෙනකම් නටනවා. ඒ ඉස්සල්ලා කට තෙල්ලනවා. ඉස්සල්ලා වතුර අල්ලන්න කියනවා. මුල් එක ඉල්ලනවා, ලොකු එක ඉල්ලනවා, සුබ එක ඉල්ලනවා. ඒ සුබ සංඥා ඒ සංඥා තියෙනකම් නමුත් යම් තැනකදී හුදුවට හිත කර්මන්නේ වෙලා ඒ උද්‍යප්පේ ඥානේ සාදර වෙච්ච දවසට ඒ සාදර වෙච්ච චිත්තක්ෂණයට ඔය ගොඩමඩ මට සමතල වෙලා යනවා. එතකොට ඔය විදියට මේ අතෙන් ගියොත් එහෙම වෙයි මෙතෙන් ගියොත් එහෙම වෙයි කියලා සංසන්දනයක් එන්නේ නැහැ. ඉතින් එතකන් ඒ ඒ වර්තමාන ජීවිතේම ඒ වගේ ගැඹුරු විදර්ශනාට යනකම් ඒ පුද්ගලයා මේ කරන්න තියෙන්නේ තණ්හා වැඩි තැන ඉඳලා අඩු තැන දක්වා එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරගෙන යන එක. ඒයිදී ඒ කරගෙන යන අනුකූප ප්‍රතිපදාවේදී ඒ තණ්හාව අඩු වැඩිකම් තියෙනවා. ඒකට පාවිච්චි කරන්නේ සාමාන්‍ය බුද්ධියමයි. ਸਰවචන්සෙන් දසර පෙන්ලා තියෙනවා. වැඩි තණ්හාසෙ තියෙන තැන ඉඳලා අඩු තණ්හාසෙ තියෙන තැනට යෑම තමයි ඔය විදර්ශනා ප්‍රතිපදාවේදී සිද්ධ වෙන්නේ. හැබැයි කොහොම කරවත් තණ්හාසෙම තමයි. ඉනිමක ගමන් කරනකොට කොච්චර ඉහළ අත ඇල්ලුවත් තාම තමන් ඉනිමගේම තමයි. කවදාකවත් ඉනිමගේ කියන මිනිහට ඉනිමකට පයින් ගහන්න වෙලාවක් එන්නේ නැහැ. ඒක පයින් ගැහුවොත් ඉතින් ඒ මනුස්සයාගේ හැමාරේ තමයි. ඉතින් ඒ මනුස්සයා දැඩිසේ ඉනිමගේ ආරක්ෂාව ඇති කරගෙනයි ඉනිමගේ නගින්නේ. හැබැයි ඉනිමගේ නැග්මක් තියෙනවා. නැග්මන්න මොකද තාම ඉනිමගේ ඉහළට යන්න යන්න යන්න යන්න ඉනිමග පිළිබඳව අපේක්ෂාව සහ උපේක්ෂා මේ කැමැත්ත ඒක අරසාව තද බල තීරණාත්මක වෙනවා. ඉතින් නමුත් කවදාකවත් ඉනිමගේ ඉක්මවන්න බෑ. ඉතින් ඒ වගේ මේ භවයේ ඉන්නකම් කුසල අකුසල හොඳ නරක තියෙනකම් එකයි යෝගාවචරණ තියෙන්නේ අධි කුසලයට තල්ලු වෙන එකයි. හැකි තාක් දුරට අධි කුසලයට තල්ලු වෙලා හැකි තාක් දියට ගොරෝසු තණ්හාව ලාමක තණ්හාවකින් ප්‍රතිස්ථාපනය කරනවා. 아무තෝකේ තීරු ගන්න බැරි කොටස තමයි එක්කෙනෙකුට ගොරෝසු තණ්හාව තව කෙනෙකුට ලාමක තණ්හාවක් විදිහට පේන්න පුළුවන්. එක්කෙනෙකුගේ ලාමක තණ්හාව තව කෙනෙකුට ගොරෝසු තණ්හාවක් විදිහට පේන්න පුළුවන්. එතකොට තමන්ගේ මීමෙන් අනුමනින්න ගිය ගමන් සම්පූර්ණ අලුත් ඡාලයක් එන්න පටන් ගන්නවා. එතකොට දේශපාලනේ ඉන්න පටන් ගන්නවා කෙලින්ම භාවනා ලෝකෙට. ඒ නිසා තමන් ඉන්න තත්ත්වයේ තාරාතිරම වටහාගෙන අධිකුසලයට තල්ලු වෙනවා නම් එන්නේ එන්නේ තණ්හාව අඩු වෙන බව තේරෙන පටන් ගන්නවා නම් අනුන්ගේ දේවල් වලට නාහා ඉන්න එක නෙවෙයි කවුරුහරි මේකට තල්ලු වෙන විදිය කතා කරන එකක් තියෙනවා නම් අහනවා මේක ගොඩමඩ තාරාතිනමක් නැතුව තාම ඉන්නේ තණ්හාවේද කියලා කතා කරන කට්ටිය ඉන්නවනම් ඒ කියන්නේ මේ මනුස්සයාට ආතපහත තේරෙන්නේ නැහැ. කාටවත් අයිතිවාසිකමක් නැහැ. තව කෙනෙකුට තණ්හාවද කියලා චෝදනා කරන්නේ මොකද මේක ඉන්න ඔක්කොගෙම කිල්ලෝටල වුණු තියෙනවා. නමුත් ඒ පුද්ගලයා තේරුම් ගන්න ඕනේ සංසන්දනාත්මකව එහෙම නැත්නම් සම්මුති වශයෙන් තමන්ගේ එන්නේ එන්නේ එන්නේ කුසල් පක්ෂය සිව් වෙලා දිනු වෙලා තුන වෙලා යන අතර ගොරෝසු තණ්හාව සියුම් තණ්හා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය වෙනවාද කියලා. ඉතින් මේක වෙනවනම් නන්දු මේ ඉක්මන් කරන්න දඟලනත් එපයි කියනවා. මේක ඉක්මන් කරන්නත් බෑ වෙන්නේ සම්පූර්ණ මේ ධර්මතාවයකට අනුව. නමුත් ඒකට බාධා නොවීම පිණිස කළ යුත්ත. බාධා කළ යුත්ත පිණිස අනුග්‍රහ කළ යුත්ත විතරයි කෙනෙක් බලන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී සාධාරණ ශක්තියක් තියෙනවා ආයතනයකට එහෙම දෙයක් කරලා දෙන්න පුළුවන්. කවදාකවත්ම බෑ. මොකද ආයතන හැම වෙලාවෙම තමන්ගේ පැවැත්ම ගැන කතා කරනවා මිසක් ඒ නේනෙකනාගේ සැප ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වෙන ආයතන වැඩි කල හිටින්නේ නැහැ. ඒ නිසා එවැනි දේවල් ගැන බලාපොරොත්තු ලැබෙන තාක් හොඳයි. නමුත් තමන්ට තමන් මැන ගන්න බැරි නම් යන්නේ මේ එnde end end end සිවුම් වෙන තණ්හාවකටද end end end end අධිකුසලයටද කියලා ඉතින් ඒ පුද්ගලයාට බුදුන් පහල වුණත් ධර්මයේ පහනවා සංඥා පහනවත් වැඩක් නැහැ. එයා එක්ක මානසික අසහනයක් තියෙනවා නැත්නම් කායික පීඩාවකින් ඉන්නේ. ජීවන්තර තමන් ගැන ඒ ප්‍රමාණ කරගන්න බෑ. ඒ ප්‍රමාණ කිරීම මුල් කාලෙදී ඉතාල වැඩගත්. එහෙම නැත්නම් ওই භව චක්‍රය ඇතුලේ අපි එක එකනට නියව නිවයි කරනට ඊර්ෂ්‍යා කර කර ක්‍රෝධ කර කර දඟලුනාට ඔක්කොමලා අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ එක එකටවත් බෑ තව කෙනෙක්ගේ පිරිසුදුකම් ගැන චෝදනා කරන්න මේ මම ඉන්නේ අසුචි වලේ උඩමයි මම ඉන්නේ මැදයි මම ඉන්නේ යටයි කොහේටියත් අසුචි වල දානවා. ඒ නිසා සරුවචන් වහන්සේටත් මේ ලෝකයට යන ධර්ම බෙදන්න උන්වහන්සේටත් මේ අසුචි වලට එන්න වෙනවා. සම්මුතිය ඉඳන් තමයි ධර්ම දේශනා කරන්න වෙන්නේ. නමුත් උන්වහන්සේට ඕන වෙලාවක ඒ නික්ලේශී තත්ත්වයට යන්න පුළුවන්කම තියෙන නිසා බැටරි ඕන වෙලාවක charge කරන්න පුළුවන් කොච්චර ෆ්ලැට් එකක් ප්‍රශ්නයක් නැහැ. අනික ගොල්ලෝ එක එකනට එකනට ඇඟිලි දික් කරන්න ගියාට සාධනීය නම් කවන්නේ නැහැ. නමුත් එහෙම නැතුව දේශපාලන බලයක් කරන කාටද ඇඟිලි කරන ගත්තොත් එම කරන මනුස්සයත් අමාරු වෙනවා. අහන මනුස්සයත් අමාරු වෙනවා. ඒක මොකද ඔක්කොම ඉන්නේ තාම මේ සුලියට අහු වෙලා. ඒ නිසා මේ தত্ত্বයක් ඔය කියන භව චක්‍රයෙන් ගැලවෙන විදිය ප්‍රඥාවක් ওই ලෝකයේ තියෙන ලෝකායත එකම ධනමකටවත් ගෝචර වෙලා තියලවත් නැහැ. ලෝකේ තියෙන මොනම ලෝකායත ධනමකටවත් ඔය ධනමෙන් ඔය ඔය විඥාව ඔය ගැල විඥාව අරමුණු වෙලත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒකේ කොච්චර දිනුනත් ඒකේ දෙනම නොලැබුවත් භව ගමනට කිසිම සුදුසුකමක් අඩුවීමක් අඩුවීමක් වෙන්නේ නැහැ. කිසිම ආර්ථික විද්‍යාවක ඔය ගැටෙන් ගැලවෙන හැටි කතා කරන්න නැහැ. කිසිම දේශපාලනඥයෙක්ව කතා කරන්නේ නැහැ. මොකද උන්දලා ඉන්නේ අඩි. ඔය කතා කරන සමාජ විද්‍යාඥයෙකුත් ඔතන නැහැ. උන්දලාට ඕන කරන්නේ මේ භවයේ ලස්සන කරගන්න. මේ භවය කක කක යන්න මේ මේ අයිස්ක්‍රීම් කෝන් එකක් කරගන්න හදන. කතාවක් කරන්නේ උන් සර්වඥාන්සේ දේශපාලනේ අතහැරියෙත් නැහැ. ආර්ථික විද්‍යාව අතහැරියෙත් නැහැ. සමාජ විද්‍යාව අතහැරියෙත් නැහැ. ඔක්කොම ඉක්මවල යන්න විකල්පයක් ගෙනත් දුන්නා. ඒවත් පාවිච්චි කරලා ඒ වගේ තියෙන දැනුවත් පාවිච්චි කරලා නමුත් දෘෂ්ටියක් පෙරදක්මක් අදිමොක්කයක් පහළ වෙන එක. ඉතින් අදිමොක්ක විපස්සනාවෙන් ගන්න පුළුවන්ද? නැත්නම් අදිමොක්කේ තියෙන හැටි විතර විපස්සනා කරන්න පුළුවන් කියන එක කාටවත් ස්ථාවර කරන්න බැරි දසත්‍යයක්. සමහරකට ගෝචර වෙනවා සමහරකට නැහැ. හැබැයි ගෝචර නොවුණයි කියලා පව්කාරයට ගල් ගහන්න යන්න ඕනෙත් නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ කියලා ඒ මනුස්සට දොස් කියලා වැඩක් නැහැ. ඒක ඒතෙන්දි තමයි අසේවනාච බාලනම් පැත්තකට කරලා පණිතානංච සේවනම් වලට යන එකයි තියෙන්නේ. ඒව නැතුව යන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ওই කතාවේදී කවුරුත් ඔය කාමතණ්ණා භවතණ්ණත් එක්ක සාකච්ඡා කරනවා. කවුරක්වත් කැමති වෙන එකක් නැහැ මේ ඔක්කොම පිටිපස්සේ විභව තණ්හාව තියෙනවා කියලා. විභව තණ්හා කියන්නේ තමන්ගේ ආත්ම ඝාතනය පිළිබඳව තුරුඹු අතේ තියාගෙන තමයි කවුරුත් ඔය සෙල්ලම් කරන්නේ. මොනවාට වුණොත් මම මේ විදිහට උද්ඝෝෂණය කරනවා. මම සීදීනසා ගන්නවා. මම ව්‍යාපාර කරනවා කියලා ඕක තමයි ඉස්සරහට ගන්න. ඉතින් ඕක තමයි ගත්තෙත් දෙවෙනි ලෝක යුද්ධයට හේතු වෙච්ච ජපනත් ඕක තමයි අන්තිමටම ගත්තේ බෝම්බේ ආසෙන්තරයි බෝම්බ බැඳගෙන කෙලිම ආසෙන්තර පිටිම ගිහලා බැස්සා මොනකරන්නේ. මුන්න ජාතිකවත් ගොඩ ගන්න බෑ. දෙමළ තස්තවාදී ව්‍යාපාරෙත් මේ වෙනකොට ලෝකෙ තිබුණ ලොකුම දේ සිව්සයිඩ් බොම්බර්ස්ලා කාටවත් මොනවක් කරන්නේ නැහැ. හැම කෙනෙක්ම ඔය ප්‍රේම කරන හැම කෙනෙක්ම ඔය තුරුම්ප තියාගෙන තමයි ප්‍රේම කරන්නේ. ඒ නිසා මොකද මේකට වහකන. ඉතින් හැම සෙනෙහසක් තුළම දබරයක් තියෙනවා. ඒ නිසා වැඩි සෙනෙහයට ගියොත් වැඩි දබරයක් තියෙනවා. අපි සාමාන්‍ය සෙනෙහසකුයි සාමාන්‍ය දබරේ තියන යනකොට මනුස්සකම තියෙයි. ඉතින් ඉතින් ඒ දෙකට ගියම හැබැයි ජීවිතේ එච්චර වර්ණවත් නැහැ. ජීවිතේ එච්චර සිද්ධි බහුල නැහැ. ඔය නිකන් ගහක් වගේ ගලක් වගේ ගඟක් වගේ උහේ කරගෙන ඉන්න එක. ඉතින් එතකොට අර මේ කාමභෝගීන් එහෙම නැත්නම් වැඩ පෙන්නන්න ඕන කට්ටිය කියනවා අයියෝ ඔච්චර ලස්සන මනුස්ස ජීවිතයක් හම්බෙලා ඔය විදිහට නිකන් තටු කරන පැත්තකටලා ඉඳගෙන නැති වැඩක් තියෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ට උත්තර බඳින්න ගියොත් එහෙම ඒ ආගම් වලත් එක්ක අපිත් හැම ගිලෙවල අපේ මූල ධර්ම පෙන්වන්න පටන් අරගත්තොත් අපේ විලි ලැජ්ජ නැති වෙනවා. ඒ රෙද්දර වෙනවා. ඒක මොකද හේතුව අපිට එහෙම ගහපා දෙන්න දෙයක් නැහැ. අපිට එහෙම කියා බලන දෙයක්වත් නැහැ. අපිට තියෙන්නේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ අනුන්ට හානි නොකර තමන්ට හානි කරගන්න නැතුව පරිසරය හානි කරන්න තෝ පුළුවන් තරම් පරිසංගන එකක් තියෙනවා. ඉතින් සම විභව තණ්හාව පිළිබඳව අදහස අටුවා බොහෝ ප්‍රවේශමෙන් කතා කරන්නේ. ඒ කතා නොකරලා තිනවා මොකද අටුවාව අරගෙන තියෙන ඔය ආත්ම දෘෂ්ටිවාදී මේ අර්ථකතනෙට විභව තණ්හාව කිට්ටු කරන්න විභව තණ්හා ඒ ඒ ඒ ඒ ධර්ම දෙක දෙකක් යනවා. නමුත් සරුවත් යනසේ විභව තණ්හා පිළිබඳ පැහැදිලිව ලස්සනට කාම තණ්හාව වගේම විස්තර කරලා තියෙනවා. කොච්චර හරි කියනනම් බටහිර මානසික විද්‍යාවේ කිසිම විලාක විභව තණ්හාව ගැන කතා කරන්නේ නැහැ. මතු කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මේකයි මේකේ තියෙන්නේ කියලා. නමුත් ඒක ගැන කතා කරන්නේ මොකද එතකොට අර ජීවිතේ රසවින්දන පැත්තට හානි කර වෙන නිසා එනිසා ඒක පැත්තකට දාලා සියල සම්පatti පාවිච්චි කරලා මේ කාම තණ්හා භව තණ්හා වැඩි කරගන්න කටයුතු කරන නමුත් හොඳට මතක තියාගන්න කාම තණ්හා භව තණ්හා වැඩෙනකොට එහා සමාන වේගයකින් ඒ මාරාන්තික පැත්ත සියදීනස ගන්න පැත්ත මේ මේ විකෘති වෙච්ච ද්වේෂය පුදුම විදිහට වැඩ කරනවා. ඒක දකින්නට අපි කැමති නැහැ. ඒක සබාජශීලී නැහැ. ඒක සભ્યත්ව නැහැ. නමුත් ඒක නැතුව බෑ. ඒක නිසා අපි මේ දෙපැත්තම කාම තණ්හාව වගේම භව තණ්හාව වගේම විභව තණ්හාව දැක ගන්න අසලු පැත්තකට ගියොත් ඕනම කෙනෙක් අභියෝග කරાવી ඒකට සදාචාරයට ඉඩක් නැතිනවා. ඒතර ලෝකේ පවතින මේ බයලජ්ජා දෙක මොකද්ද ක්‍රමයකට තුනී වෙලා යන්න පටන් ගන්නවා. ඒක නිසා ඒක ආගම් වලට දරා කියා ගන්න බෑ. නමුත් බුද්ධ ආගම විතරක් හොඳට කල්පනා කරන කට්ටිය පේනවා බුද්ධඝම විතරක් ඒ බයලජ්ජාවත් අරසා කරමින් ඒකත් කඩාබිඳ ගන්න යනවත් ඒක ඉක්මවලා ගිහිල්ලා ඒක විනිවිදලා ගිහිල්ලා ඉන්හිහා පැත්තේ තියෙන ද්වේතාවේ නැති කාමතන්න භවතන්න දෙක එකට තේරුම් ගන්න පුළුවන් ශක්තියට යන්න පුළුවන් ගතියක් තියෙනවා නැත්නම් අනික් ආගම් වල පැහැදිලිවම ඔය විභව තණ්හාවයි ඊගාවට තියෙන මේ බයලජ්‍ය දෙක සදාචාරී දෙක අතර පුදුමාකාර තඩමාරුකට පත් වෙනවා විශේෂයෙන් මේක පේනවා ඒගොල්ලන්ගේ සුද්ධ ලියවිල්ල. සුද්ධ ලියවිල්ල හොඳට බැලුවොත් කොච්චර අද්දුරට විවාද ගන්නවා පිළිගන්න කැමතිද කොච්චර අද්දුරට සදාචාරය පිළිගන්න කැමතිද කියලා ඒ දෙකේ පැහැදිලි හිගතාවයක් තියෙනවා. මේ ළඟදී ළඟදී නෙමෙයි දැන් මං කියුවේ ළඟදී නිසා වෙන්නේ නැති. ඒකෙදී කියලා කියනවා මේ බෞද්ධයා පව පිළිගන්නවයි කියලා බුදුරජාන් වහන්සේ කර්මේ සහ කර්මඵලයේ කියන එක Hindu ආගමෙන් ගත්තා කියලා. අමුපචයක් Hindu ආගමේ කවදාක සදාචාරයක් තිබිලා නැහැ. දෙවියන්ගේ මගුල් කතා විතරයි තිබිලා තියෙන්නේ. දේව පුරාණයක් විතරයි තියෙන දෙයයන්ට එක දෙයයන්ට හතර දෙනෙක් ගෑනු ඉඳලා තියෙනවා. කිසිම සදාචාරයක් ගැන කතා කළ නැහැ. Hindu ආගමට විරුද්ධව හිටපු ශ්‍රමණයන් විතරයි. ඒ කියන්නේ Hindu ආගමට විරුද්ධව කඩාගෙන ගිය සමාජධර්ම කඩාගෙන ගිහලා පැවතිච්ච ශ්‍රමණයන්ගේ පැවිද්දන්ගේ සම්ප්‍රදායක් තිබිලා තියෙන චර ගොනු වෙලා නැති. අන්න ඒ මිනිස්සු ගාව ටිකක් තිබිලා තියෙනවා. ඒ මිනිස්සු Hindu ආගමනේ Hindu ආගමට විරුද්ධව නැගී හිටපු කට්ටිය. අන්න එහෙම කෙනෙක් දැකලා තමයි බුදුරජාණන් වහන්සේ හතර පෙර නිමිත්‍ය හතර වෙනිට දැකපු සංඝයා. සංඝයා කියලා කියන්නේ පැවිද්දා කියන එක. ඉතින් ඒ තරමට අද බෞද්ධයා පවා මේ Hindu කාර්යය කියන්නේ Hindu කියන්නේ ඉන්දියන් කාර්යය කියන්නේ බුද්ධ ආගම පැත්තෙන් බලලා කොච්චරක් බෞද්ධයා පවා මේ මේක බුදුහාමුදුරුවෝ ණයට ගත් එකක් කියලා කියන්න හදනවා කියලා. එහෙම කන්නේ ලෝකෙ තිබිච්ච දේ බුදුරජාණන් හොඳට මතක කරලා පෙන්වනවා. කර්මයේ සහ කර්මඵලයේ ආධාන සම්මා දිට්ඨිය නැත්නම් සමාධිය කවදාකවත් සදාචාරයක් හිතෙන්නේ. නමුත් ඒක බුදුරජාණන්සේ පෙන්නපු අඩුම සම්මා දිට්ඨිය ඒක අන්තිමනේ කියලා විපස්සනා සම්මා දිට්ඨිය යනකොට විතරයි විභව තණ්හාව පිළිගන්න පුළුවන් මානසිකත්වයක් එන්නේ. එතෙන් යනකම් විභව තණ්හාව පිළිගන්න බෑ. ඉතින් ඒක දක්වා එක්කෙනෙකුට දවස් කීයක් යයිද කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය ඉඳලා විපස්සනා සම්මා දිට්ඨියට යන්න නැත්නම් විපස්සනා සමාධියට කෙලවර කරන්න කියන එක සතිපට්ඨානේ සර්වඥාන්සේ පෙන්නලා දෙනවා අවුරුදු 7ක් යයි වැඩිම අඩුම නම් දවස් 7කින් කරන්න පුළුවන් කියලා. නමුත් ඒක භාවනාවෙන් අපිට පෙන්න දෙන්න හදනකොට අපි කරන්න පුළුවන් තරම් ඒකට ආනදර කරන එකයි ඒකට විරුද්ධව ක්‍රියා කරන එකයි අපි නැගිටලා යන එකයි. සත්‍ය පේන්න හදනකොට නැගිටලා යන එකයි අපි කරන්නේ. ඒ නිසා ඉවසන්න ධර්ම දැනුවත් ඉවසන්නට එච්චර අමාරු නෑ ඔක තේරුම් ගන්න. හැබැයි ඒක වෙන්නේ බොහොම කලකට. ඉතින් ටිකයි මට මතක් මට හිතුනේ මේ කතාව අහගෙන ඉන්නකොට කියන්න කියලා. කෙසේ නමුත් මම ආරාධනා කරනවා අනික් අයටත් ඒ මතින් හෝ තම තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධ හෝ තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපි ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතු කරගන්නයි කියලා. මේ මෙල්බන් වලට අද රිසෙප්ෂන් එක කොහමද? සොයනත් ටිකක් මේ කරදරයි ටිකක් කැඩෙනවා ටිකක්. ඒ වුණාට අපි මේ ලයින්ස් ටික නම් ක්ලියර් කරගත්තා. හැබැයි සිග්නල් එකේ අඩුකම මූලික දෝෂය අපිට තාම ඉවර කරන්න බෑ. නමුත් අපි මේ ඔය කනෙක්ටින් බොක්ස් අලුත් කරගෙන අනම්මනම් කරගෙන ටිකක් සුද්ධ වෙලා තියෙන ගතියක් තියෙනවා. හොඳට මේ පැත්තේ සද්ද නම් මෙහෙට හොඳට ඇහෙනවා ලයින් එක හොඳට තියෙන වෙලාවට. ඒ මම සද්ද හොඳට ඇහෙනවද නැද? නිතර අත්කල් එක තමයි තියෙන්නේ. ඒක ඇත්තටම ඒකේ අපිට කරගන්න බෑ. නමුත් අර ළඟදී මේ ළඟට ඇවිල්ලා තියෙනවා වෙදකමට ඇවිල්ලා තියෙනවා මේ ටවර් එකක්. මේක කනෙක්ෂන් එක දුන්න දවසේ ට්‍රාන්ස්මිටර් හයි කරපුවා මම හිතන්නේ දියුණුවක් ඇති වෙයි කියලා හිතෙනවා. ඒත් වෙන මොනාරි අපි ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡාවට නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලනවා. අවසරයි අපිට මේ මේ මොහොතේ දැනෙන දුක ප්‍රයකින් මක්කරි තව දුකක් තියෙනවා දුකේ ඇත්තටම ඉතින් ওই ප්‍රශ්නේ අහන්න වෙන ක්‍රමයක් නැහැ. අපිට පේනවා අපිට තියෙනවා කායික දුක කියන එක දුක්ඛ. නමුත් ඒක අපි නැති තැනකට ගිහිල්ලා පහසුවට වාඩි වෙලා ඇස් දෙක වහගෙන පෙරපින් සීපත් කරලා සද්ධාවෙන් වාඩි වෙලා හිටියත් ටික වේලාවක් යනකොට කායික දුකකට මුවාවෙන් දෝමනස්සේ පහළ වෙනවා. එපා වෙන ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය පහළ වෙනවා. ඉතින් අපි ওই කායික දුකත් යම් යම් ප්‍රයෝග මාර්ගෙන් දිනු කරගෙන නැති කරගෙන සමනය කරගෙන දෝමනස්ස වේදනාවත් කොටු කර ගන්න බැලුවොත් මෙන්න මේකයි මේ නීරසකම ඒකාකාරීකම නිදිමත ගතිය කියලා කොටු කර ගන්න සාර්ථක වුණොත් ඊට අඩියට ගියාට පස්සේ තමයි දුක්ඛ සත්‍ය නියෝජනය කරන පෙළන ගතිය, තවන ගතිය වැටෙන්නේ. නමුත් ඒ පෙළන ගතිය, ඒ තවන ගතිය, දෝමනස්ස පෙළන තවන ගතියත් එක්ක වෙන් කරලා හඳුනනවා කියන එක මිලෝ නාතේකට කරන්න බෑ. කායික දුක එකක්. චෛසික දුක එකක්. කායික චෛසික දුක් දෙකටම බුදුහාමර උපක්‍රම දීලා තියෙනවා. කායික දුකට මධ්‍යම ප්‍රතිපදාව ගිහිල්ලා හොඳට පහසුවට වාඩිලා සැහැල්ලුව වාඩි වෙන්නේ කියලා කියනවා කායික දුක හැකියතාක් නැති කරන්න ඒකට අපේක්ෂා කරන්න වෙනවා කියනවා ඒක යන්ත්‍රයේ වෙන්නේ කියලා. ඊට පස්සේ ටික වේලා භාවනා කරනකොට නීරසකම කම්මැලිකම ඒකාකාරීකම කියන චෛතසික දුක එහෙම නැත්නම් නුරුස්නා ගතිය එහෙම නැත්නම් නිබ්බිදාව ද්වේෂසහගත වෙනවා. නමුත් යම් වෙලාවක නිබ්බිදාවේ ද්වේෂය අයින් කළ ප්‍රඥාසහගත වුණාට දුක ඉවර වෙන්නේ නැහැ. දුක එහෙමම තියෙනවා. ඒ දුක දුක්ඛ සත්‍ය නියෝජනය කරන ආර්ය දුක. එහෙම නැත්නම් ආර්ය දුක්ඛ සත්‍ය. ඒකත් පේන්නේ පෙළෙන ගතිය, තවන ගතියෙන්. ඉතින් යෝගාවචරය එතෙන් ගියාට පස්සේ හිතනවා ඔච්චර තරගයකට ගිහිල්ලා ඔලිම්පික් නුද්දින්නලා ගෝව ගෙඩියක් තමයි මට තෑගකට හම්බුනේ කියලා. ගෝල්ඩ් මෙඩලයක් ඉල්ලගෙන ගියේ දිනාවට දිනාට ගියාට පස්සේ හම්බ වෙන්නේ මොකද්ද? වැල ගෙඩියක් හරි ගෝව ගෙඩියක් හරි. ඊට පස්සේ යනවා අයියෝ ඕකටද මේ ගන්දරුව අතහැරලා දාගෙන ඔච්චර මේ ගේ ගවල් අතහැරගෙන ආවිල්ලා හම්බුනේ ඔය කැකිරි ගෙඩියද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක නොලැබිච්ච කෙනෙක් නම් මන් දන්නේ නැහැ භාවනා ලෝකේ. ඔය එක එකක් පිළිගන්න කැමති නැහැ. ඔක්කොමලා හිතනවා මේ රත්තරන් එකකින් ඔතපු ලස්සන මොහරි ගෙඩියක් හිටානින්ද හම්බ වෙයි. ඒක හම්බ වෙනකම් මේ දුක එනකොට පුපුරු ගන්නවා. නුරුස්නාගති පහනවා. භාවනා ක්‍රම වෙනස් කරනවා. අරමුණ වෙනස් කරනවා. ගුරුවරු වෙනස් කරනවා. වෙනස් කර කර වෙනස් කර කර අර මොකක් හරි රත්තරන් පාට gediya හම් වෙනකයි යන්නේ. නමුත් අපි හොයාගෙන යන්නේ පෙළන ගතියයි, තවන ගතියයි. නමුත් ඒක Tamanටයි දෙයක් නෙවෙයි, ස්වභාව සිද්ධියක්. ඒකේ තියෙනවා තවන ගතිය නමුත් ඒක මම කියාගන්නේ මොකටද? ඒක මගේ කියාගන්නේ මොකටද? ඒක මගේ ආත්මය කරගන්නේ මොකටද? ඒක මම නෙවෙයි මගේ නෙවෙයි කියනවනම් Tamanට ඒ දුක දැනනකොට හොඳටම තේරෙනවා. දැන් ඉන්නේ වර්තමාන මොහොතේ. දැන් ඉන්නේ අරසාවක දැන් කිසිම දුක් කෙලෙසයක් සිදු වෙන්නේ නැහැ. දැන් කිසිම කෙනෙකුට හානියක් සිදු වෙන්නේ නැහැ. වර්තමානයේ මොහොත හිත තියෙනවා. යාන්තමට දරන්න පුළුවන්. ඒක සෑහෙන විදිහට ආධුනිකයන් නම් බලපෑම් කරන තරම්. උගා පුහුණුවාට පස්සේ යැපෙන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණාට පස්සේ බුදුරජාණන්සේ ගිහිලා අහන්නේ කමනියන් ආවසෝ යාපනියන් කියලා. කිම යැපෙන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියන්නේ කාශ්‍යප ස්වාමීන් කියන්නේ නමේ බන්තේ කමනීය නයාපණිය සාහසමට ඉවරන්න බෑ. මට දරන්න බෑ. ඔය රහත් වුණාට පස්සේ. ඒ අකායික දුක. ඒ මානසික දුක. ඊට පස්සේ බුදුරජාණන් සෙපෙන්න ඕක හරහා ගිහිල්ලා බලපන් බොජ්ජංග හරහා සති සම්බොජ්ජංගේ හරහා කොහොමඩක්වත් ඔය තරම් ගොජ දැම්මේ නැතුවට අපි ඉන්නේ සදා කාලික දුක් ගොඩක නේද? ඒකත් යාන්තමන යැපීගෙන ඉන්න කියනකොට හිතෙනවා අලියක්කට ඔක ඉන්දියාප්පියත් මහ ගානක් කියලා ඔන්න හපල දාන එකයි. ওই දුකත් හපල දැම්මට පස්සේ ගිහිල්ලා වැටෙන්නේ අර පොදු දුකට. ඉතින් ඒ නිසා මේ දුක් මට්ටමුත් බලනකොට කාම තණ්හාවනෝ එක දුකක් තියෙනවා, භව තණ්හාවනෝ එක දුකක් තියෙනවා, විභව තණ්හාවනෝ තව දුකක් තියෙනවා. ඕවා එක එක විනිවිද විනිවිදට ගියාට ඔගේ මුණත වෙනස් වුණාට මොන මායම කරා දුකේම තමයි ගත කරන්නේ. කොයි තැන හිටියත් දුකේමයි ගත කරන්නේ. අපි ඒක හිතනවා පරාදයක් කියලා. අපි ඒක හිතනවා තමන්ගේ කර්මයක් කියලා. අපි ඒක හිතනවා තමන්ගේ වැරද්දක් කියලා. නෑ, ඒක මේ ඉපැත්තේ දෝෂේ. ඉපදිච්ච හැම කෙනාටම gediya පිටින් හම්බෙලා තියෙන්නේ ගාන පිරිමේ ભેදයක් නෑ. ඉතින් අපි හිතනවා මේ ගානු කට්ටිය හිතනවා මේ පිරිමේ ආත්මයක් ලැබුණා නම් ඕක ඇති වෙයි කියලා. පිරිමේ කෙනෙක් හිතනවා අනේ ගී ගියතලා පැවිදෙන්න උකන නැති වෙයි. පැවිදුණාට පස්සේ ඔබ සම්බදා වෙච්චාම ඕක නැති වෙයි. මොනාවෙත් ඇහෙන අවුරුදු 20ක් විතර ගියාට පස්සේ මහා තරුණාංශක නොකිච්චාම නැති වෙයි කියලා. ඉතින් අර මොකද මොකද්ද වැටෙනකම් බලා ඉන්නා වගේ බලාන බලාන යනවා. කොයි වෙලාවක පිළිගත්තොත් ඥානුන්ගේ පිරිමින්ගේ පිරිමින් උපදාම්පදයි තේරම තියෙන පෙත්ත කවල එක දුක. ඕක දරන්න පුළුවන්. ඔය කිසි ප්‍රශ්නයක් නැවක දරන්න පුළුවන් මේක නෑ මේක මට වෙච්චි අසාධාරණයක් මේක ඇයි මට විතරක් වුනේ කියලා හිතනකොට තමයි කෙනෙහිල්ල තියෙන්නේ. අපිට මේ කිඹුලා කන ඉවසන්න පුළුවන් කොහිල කට කන ඇවිල්කොට ඉවසන්න බැරි කතාව තියෙන්නේ. ඒක නිසා ඊවසපම් පපුව කියලා අතු ටිකක් ගාන බාන කරන ගැටි. වෙන කාට කියන්නේ? ඔන්න සරබලදාරි දෙවි කෙනෙක් හිටියනම් උන්දට හැම නින්න මොනවාරි කියලා කියන්න පුළුවන් කියලා. දෙයයන් ආතේට බනින්න පුළුවන් නේ කොවිල ගාවට කියලා. දැන් මේකේ බුදුහාමුදුරුවෝ එහෙම එක්කත් දිනක. ඒක ඒ නිසා අපිට කියන්නේ දෙයයන් සාප කරන්න දෙයක්වත් නැහැ. යදින්න දෙයක්වත් නැහැ. මේ පැමිණි දුක් පැණි රහයි කියන සිංහලයේ කටේ අත දාන්න පුළුවන් වචනේ විතරයි ඉතුරු වෙන්නේ. පැමිණිච්ච දුක ආර්ය සත්‍යය. දුක් ආර්ය සත්‍ය කියන්නේ වෙත පැමිණි දුක. ඊළඟට කන්නේ දුක ඒක තකති දුක. ඒක ඒක මෝඩකම්. ඒක මොකද්ද කියන්නේ අවිද්‍යාව. ඉතින් අපි මේ ඔක්කොගෙම කරන්නේ මේ මදිවට බෙදාගන්න එක. කරා පැමිණෙන දුක විඳගෙන ඉන්න කිසියම් ප්‍රයෝගයක් ප්‍රයෝගයක් ඕන කරන්න ඒකට ඕන කරලා තියෙන දැරීමේ ශක්තිය. ඒක ඇත්තටම තියෙන ඕන කෙනෙකුට මේ නමුත් කිසි කෙනෙක් හිතන්නේ ඒක මං කළ යුත්තක් මගේ පරම සත්ක්‍රියාව මේ එන දේ දරාගෙන ඉන්නේ කියලා හිතන්නේ නෑ මේකට ප්‍රතිකර්ම කරන්න ඕනේ සාන්ති කර්ම කරන්න ඕනේ අරයාගේ දෝෂේ මෙයාගේ දෝෂේ කියලා ආත්ම හොයනවා ඉතින් එන්න එන්න වෙන තමන්ගේ අර මේ පෞරුෂත්වේ පිරිනවා හීනමානයකට වැටෙනවා එnde ende ende මේක කාබාසිනියා කරනවා මේ බාහිර ආයතන අපිට පොරොන්දු දීලා බය වෙන්න එපා මේ වැඩි අපි කරලා දෙන්නම් කියලා අන්තිමට එන්නේ මොකද්ද අපේ තියෙන මේකට මුහුණ දීමේ ශක්තිය නැති වෙනවා නැති වුණාට පස්සේ අපි නිකන් බයට මැරෙන්නේ දරා ගන්න බැරිකම නිසා නෙමෙයි බයට මැරෙන්නේ මොකද අර සිංහලයාගේ තිබුණ අර පැමිණි දුක් පැණිඩහයි කියන එක අපි මුලින්ම විසිකොල්ල දානවා අපි ඉඳලා තියෙන එක දුප්පතුන්ගේ ක්‍රමයක් ඒක නැති බැරියත්තන්ගේ ක්‍රමයක් අපිට එහෙම නෑ අපිට අරායතනේ මේ සංවිධානයෙන් අපිට එනකොට වැඩේ කරලා දෙයි කියලා මොනේ කහවත් කවදාකවත් උගේ ලාභයට කරන මිසක්කා අපිට කරන්න කරන්න පුළුවන් උපරිම කරපු බුදුහාමර කියනවා මට කරන්න බෑ කියලා. පැහැදිලිවම ප්‍රකාශ කරා මට උඹලා වෙනුවෙන් කරන්න බෑ මට පාර කීයකි කරන්න පුළුවන් කියලා කියනවනම් මාර පාක්ෂිකයි ඒ ලාභයට වැඩ කරන්නේ. ඉතින් ඒවද අපි ආශ්‍රය කරන්න හදන්නේ. එහෙම නැත්නම් ඒව හිතවිච්චාවේ තමයි මේ ආවේනික දුක අනිවාර්යයෙන්ම ඉවසනවා. ඒක කාලකන්නිකමක්වත් එහෙම නැත්නම් ලැජ්ජාවක්වත් කියන්නේ නැතුව හැම වෙලාවෙම ඒකට ආරාධනා කරන්න ඕනේ මේක විඳිනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ පව් කෙරෙන්නෙත් නැහැ කාටවත් කරදර කරෙන්නෙත් නැහැ Taman මේකට යෙදිලා ඒකට ආයේ මේ වගේ දුක් කාටවත් දෙන්න ඕ ඇති වෙන විදිහ වැඩක් කරන්න කන්නේ නැහැ ඒක ලොකු අරසාවක් තියෙනවා නමුත් ඒක මේ හරි කලාතුරකින් තමයි ඇත්තම නැහැ පොතකවත් ලියලා මේ කරා පැමිණෙන දුක විතර කරා පැමිණෙන දුකට නිවන කියලා කියපන් කියලා සිංහලෙන් කියන්නේ තමන් වෙත පැමිණෙන දුකට නිවන කියපා. ඒකට ඉවසන්න පුළුවන්. බැරි හරියක් එයි. බැරි හරියක් එනකොට අපිට ඒකට ඕන තරම් උපක්‍රම තියෙනවා. නමුත් අර වගේ දැරීමේ ශක්තියක් මානසිකත්වයක් හදාගත්තොත් ඒ මනුස්සයා දින. හැබැයි කාටවත් කිව්වට කවුරුත් බාර ගන්න එකක් නැහැ. මොකද හැම කෙනෙකු කියනවා නම් මොකටද මේ ලෝකේ තියෙන ආයතන මේ රක්ෂණ සංස්ථා වෛද්‍ය ආයතන බැංකු රජේවල් මේ ඔක්කොම තියෙන ඔබට එන දුක නැති කරන්නේ ඔබ කොහොමද තනියම කරන්නේ කියලා. නමුත් බුදුරජාණන්සේ කියනවා ගිහිගේ අතහැරලා ගිහලා ගහක් ඇරෙට වෙයක්. පැමිණෙන දෙයක් බලාගෙන හිටපන්. එතකොට විතරයි ඔය බාල දක්ෂයෙක් වෙන්නේ. නැත්නම් බාල දක්ෂිකාවක් වෙන්නේ. ලැබුණොත් පෙරපිනට කමක් නැහැ. නමුත් හොයාගෙන යනවා කියලා කියන්නේ හිත දීන කර ගැනීමක්. ඒ නිසා ඔය ආවේනික දුක දරන්න පුළුවන්. මම දැන මම මේ අහපු ප්‍රශ්නේ මුලට මේ අහපු ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දෙනවද නැත්නම් මට ඕන දේ මං කියලාද හොඳයි ස්වාමිනාට ඒක තමයි මේ අර මට නිකන් තේරෙනවා මේ මොහොතේ මට කිසි ප්‍රශ්නයක් නැහැ මම හොඳට ඉන්නවා කියලා ඒ වුණාට මේ නොනිමේ මේ කලකිරීමක් වගේ එකක් යනවා පෙළෙන පෙළීම තියෙනවා පෙළෙන ගතිය සහ තවන ගතිය නේ පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ ඔය හතර තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙළලා තියෙන දුක වැටෙන ගතිය නිතරම පීරි ගෑවෙන ගතියක් තියෙනවා <clears throat> නිතරම ඝර්ෂණයක් පේනවා නිතරම තැවෙන තවන ගතියක් තියෙනවා. නමුත් ඒ තවන ගතිය කවුරුත් විශ්ින් කරන දෙයක්වත් නෙවෙයි. ඒ වගේම මම මාගේ කියා ගන්න පුරුදු වුණොත් ඒක දුකක් වෙනවා මේක මම නෙවෙයි. මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බැලුවොත් වර්තමානයේ ඉන්න බවට හොඳ නිමිත්තක් ඒ තියෙන පීරිකාන ගතිය, නුරුස්නා ගතිය, එහෙම නැත්නම් පෙළෙන ගතිය ඒ නිසා මනස ආය සංසාරයක් පතන එකක් නැහැ. කොහේ හිටියත් ඕක තියෙනවා. අඩිය තියෙන ওই පෙළෙන ගතිය. ඒකට වෛර කරලා බෑ. අපිට ආදරය කරලත් බෑ. ඒක පළවෙනි වතාවට කෙනෙකුට හොඳ සීබුද්ධියෙන් අත්දකින්න පුළුවන් හොඳටම ආශ්වාස ප්‍රශ්වාසයේ ගිවන් කෙරුවට පස්සේ ගිවන් කරනකල් ළඟාවීමක් තියෙනවා සතුටක් තියෙනවා නමුත් ගිවන් කරලා ඒක පුරුදු වුණාට පස්සේ තේරෙනවා ඉතින් මේකත් සාමාන්‍ය වෙලාවට තියෙනකම තමයි මොකද්ද මේකේ තියෙන විශේෂය කියලා ඉතින් ඊට පස්සේ අහන ඊගාට මොකද්ද තියෙන්නේ කියලා මොකද ඊගාට කරන්න ඕනේ කියලා අහන මොකද මේක පිළිගන්න කැමති නැහැ. මේට වැඩිය මොකද්දෝ ඉල්ලනවා. ඒ ඉල්ලනකම් කරන්නේ මේ කියන වර්තමානයේ මෙච්චර මේ මුරගා කියන දුකට වෛර කරනවා. ලොකු chance එක පොතක ලියලා තියෙනවා මම දැක්ක නැත්නම් කියවලා තියෙනවා. මේ හතරමා ධාතුන් මෙච්චර ලස්සනට මේක පෙන්නද්දී අපි මේකේ මග අරින්න හදන ප්‍රයත්නයේ තමයි අපි දැනුම කියලා කියන්නේ. හැම දැනුමෙම අපි බලනවා මේකේ මග ඇරලා වෙන වෙන තැන් වලට යනවා. පිටපණින්ද. එකෙකුටක් කොන්ද බර නැහැ. මේක මේක දඟලන නැතුව මේක බලන් හිටියොත් ඔක තියෙන එක නැත්නම් ධාතුන්ගේ කොච්චරක්වත් තියෙනවා මේ තේජෝ කියලා කියන්නේ සපයි උණුසුමයි සීසලසයි දෙකටම. තේජෝ කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. ආපෝ ධාතුව කියලා කියන්නේ වැගිරෙන පිටුකරන ගති දෙක ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. පඩවි කියලා කියන්නේ බර ගතිය හැලු ගතිය දෙකටම. වායෝ ගතිය කියලා බුමුණ ගතිය හකුණ ගතිය දෙකටම. නමුත් අපි එකක් සපයි කියන එකක් දුකයි. පිච්චර ලස්සනට ඒක පෙන්නලා තියේදී අපි පටවි ධාතුව නිසාම රණ්ඩු කරනවා. පටවි ධාතුවේම මනාපමන අපැති කරගන්න. මේ මනාපමන අපැති කරන්න ප්‍රධානම දේ මේ වර්තමානයේ පවතින මේ නුරුස්නා ගතිය. ඒකට අපි ළඟ තියෙන ද්වේෂය. අපි ළඟ තියෙන එක පිළිගන්න කැමති නෑ. ඒක විකෘතියක් කියලා හිතනවා. ඒකලා අපි තව විකෘති දේවල් වලින් අරක වහන්න ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද? අර තියෙන දුකට තව දුක් අලුතෙන් තනවා වැඩෙන එක තමයි කරන්නේ. අතර ස්වාමීන් වහන්සේ ඔව් කියන්න මම මේ ප්‍රශ්නේ දීලා මම මේ ප්‍රශ්නේ මේ කලින් තිබිලා කියලා ප්‍රශ්නයක් මම එන්නේ ඒක අන්තරම් කොහොම ඉදිරියට කරන්නේ දැන් අපි අර බන්ධනා සංවිඥාන ලැබෙන ලැබෙන කොට අපි ඒක සක්සස් කරන්නේ නිකන් මේ පොත් අධ්‍යයනනේ නමුත් අපි ඒ විදිහට ඒ කියන්නේ ඒකට අපිට ගන්නවා අර ඇත්වීමට වඩා නැතිවීම අපිට නිකන් තනුකෝ පේනවනේ ඉතින් අපි ඕක කොහොම අනිත් අපිට අනික් ආයතන හරහා අපිට ඕක ලබන්න මේ අපි නිකන් ඒක අපි දැනගන්න පුළුවන් නේද ණය ක්‍රමයේ විතරයි නේද ඕක. එතකොට පොට්ටබ්බේ කියන එක අනික් ආයතනට අයිති නැහැ කියලා දෙහිතන්නේ. නම් අපි ඉතින් දැන් මේ දැන් අපි තුන් චක්කු ආර අපි දැන් මම ඉතින් එක තර්කයක් වෙනවා ඒක මම හිතන්නේ කොහොමද ඔගේ පොට්ටබ්බ කියන වචනේ අර්ථකථනය වරද්දාගෙන තියෙන්නේ පොට්ටබ්බේ තියලා තියෙන්නේ මේ එක ආයතනයකට විතරක් වගේ කියන අදහසෙන් ওই ප්‍රශ්න නගන්නේ. හැම අත්දැකීමක්ම අපිට සම්බන්ධ වෙන්නේ වේදනා සංඥා සංඛාර කියන තුනටම ආසන්න කාරණා පොට්ටබ්බ. නිසා සංඥා චරිතය සංස්කාර චරිතයත් මේ වේදනා චරිතයත් එනතම මේ මානසික වෙන ඕනෙම ආකල්පයක් පොට්ටබ්බේ හරහා එන්නේ. ඒ නිසා පොට්ටබ්බේ දන්නවනම් ඒකෙත් මුලමැද නැතුව නෙවෙයි. නමුත් භංග ඥානෙදි මුලමැදට වැඩිය අග විශේෂණ වෙලා පේනවා. ඒ කියන්නේ නව අලුත් ගව තියෙන නිසා. කවදාත් බලපු නැති එකක් තියා බලන නිසා ඒ භංගේ පේන්න පටන් අරගත්තට පස්සේ අත්දැකීම් සියල්ලටම යනවා ණය ක්‍රමයට නෙවෙයි ණය ක්‍රමයට ඕන වෙනවා. ඒ මොකද Taman ගත්ත මූල කර්මස්ථානයේ හරහා ඒක තේරුම් ගත්තොත් ඒ අනිත් ඒ වෙනුවට මූල කර්මස්ථානයේ මතු කිරීමට ඉවත් කරපු අන්තිත් අරමුණු තියෙනවානේ. ඒ අරමුණටත් තියෙන ඕකම තමයි කියලා ණය ක්‍රමයට යනවා. නමුත් ඒක පොට්ටබ්බ කියන වචනේ හරහා අමාරු ප්‍රශ්නේ නගන්න. එතකොට මේ භාෂාමය වැරද්දකට අහු වෙනවා අපි. එනිසා නැවත විදියකට මේ ප්‍රශ්න නැගුවොත් අපිට බලාගත හැකි ප්‍රශ්නේ තියෙන පටලවිල්ල මොකක්ද කියන්නේ. නේ මගේ ප්‍රශ්නේ තිබුණේ දැන් දැන් අපි ආනාපානේ සතිය රාමී අපි කොහොම හරි මේ දැන් ওই සංවිධානය කියන එක අපි අවබෝධ කරගන්න නෑ මම බාධා කරනවා නෑ බාධා කරනවා නම් ඒක ලබන්න පුළුවන් සක්මණේදී. ඒක ලබන්න පුළුවන් අර එක අම්ම කෙනෙක් ලියලා තිබුණා මේ හාල් ටික ගරලා කොරහේ තියෙන පාණු වතුර ටික විසි කරනකොට වාතය ඒක කැඩිලා නැහැ හැටි දකින්නකොට මට ඒත් භංග ඥානය එනවා. වතුර ටික මේ විසි කරනකොට ඒක රීත්ත පිටින් ගිහලා වතුර විසිරිලා යනවනේ. උලංගේ විසිරලා යනවනේ. එතකොටත් බංග ඥානෙනේ. එතකොට මේ gedaruතරේ වැඩ කරනකොටත් යම් ප්‍රමාණයකට අරක නිමිත්ත ගන්න පුළුවන්. ඒක පරියංකේදී පමණක් මං ওই මට තේරෙන ප්‍රශ්නේ අහනකොටම කාය පොට්ටබ්බයත් එක්කයි පටලවාගෙන තියෙන්නේ. නමුත් එහෙම කන්නේ චක්කුවත් එක්ක සෝත ගාන ඕනම දෙයක ස්පර්ශයේ තියෙන ඕන එකක ස්පර්ශයේ තියෙනවා සංඛාත ස්වરૂපය සංකත ස්වરૂපේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා භංග ඥානෙදි පේන්නේ වය කියන එක හැංගිලා තිබුණ එක ඉස්මතු වෙලා පේන්න පටන් ගන්නවා. වය වැයවීම, ක්ෂය වීම, භංගය, නිරෝධ වීම කියන වචන ටික අපි එකට පාවිච්චි කරනවා. ඉතින් ඒක මේ කයට ඇති වෙන පොට්ටබ්බේදී හෝ එහෙම එකක් නෙමෙයි කොයි එකටත් යොදාන්න පුළුවන්. හැබැයි ඔක්කොම අවබෝධ කරන්න ඕනේ නෑ නිවන් ලබන්න. එකකින් හිත තාහුරු කරපුවාම ඊටු ටිකත් ණය ක්‍රමයට අල්ලගන්න. යථාපාකටං විපස්සනා බිනිවේෂෝ කියලා කියනක ඉස්සල්ලාම දකින්නේ මේ සම්මසන ඥානෙදී ලාවට කලාප වශයෙන් පේන්න පටන් අර ගන්නවා සම්මසන ඥානෙදී එතෙන්දි කියනවා යථාපාකටං විපස්සනා බිනිවේෂෝ යම ප්‍රකටද එතනින් බහින්ද පච්චා අනුපහට්ටත් දේනපි උපායින උපට්ඨ වෙත්තා සම්මසිතබ්බං කියලා ඉතුරු කොටස් ටික මේ මේ කොටස් මම දැක්ක ප්‍රත්‍යක්ෂ කරා මේ මේ කොටස් දැක්කේ නැහැ කියලා දන්නවනම් ඒ ටික උපායෙන් ක්‍රමවේදයේ මතු කරගෙන පසුව සම්මර්ෂණය කරන්න කියනවා. ඒක සමහරලාට ණය ක්‍රමයේ වෙන්න පුළුවන්. නැත්නම් සමහරට ප්‍රත්‍යක්ෂයෙන් වෙන්න පුළුවන්. ඒක සම්බන්ධ ගොඩාක් ගුරුකුල වාද තියෙනවා. තේරෙන දේෙන් පටන් ගන්නවා කියන එක වෙනුවට සියල්ල සියල්ල වශයෙන් කල යුතුයි කියන ගුරුවරු ඉන්නවා. අපේ ලොකු සාංශ කිව්වේ පේන දේ ප්‍රකට දේෙන් වට පෙනෙයි. පින්නට පස්සේ අතකගා ඉන්න යන්න එපා. ඊට ටික ණය ක්‍රමයට යයි. මහසි සයිඩොත් මම දැක්කා ඒ වගේ පැත්තක් කරන් තියෙනවා. ප්‍රකට දේෙන් ධර්ම කාරණා තේරුම් අරගන්න ඊට පස්සේ යනුව තමන්ගේ දිනපතා එඩි කටයුතු වලදී හිත හැඩ ගැහෙනවා. එතකොට ඒක ණය ක්‍රමයෙන් කරනවා. පාවොක්සාරය ක්‍රමයේ කියලා තෝරන්නේ සියල්ලම සම්මර්ෂණය කරලා එක එකක් එක එකක් ක්‍රමානුකූලව කළ යුතුයි කියලා. ඉතින් මම හිතන්නේ එක එක චරිතවල හැටියට මේ දෙක සුදුසු විදිහට යොදා ගන්න. මම නම් හරි කැමතියි අහුවෙච්ච තැනින් පැනලා යන්න. පුංචි හිලක් දැක්කම එතනින් පැනලා යනවා. ඔක්කොම අතක ගහින්න මට වෙලා නැහැ. ඒ නිසා මම කැමතියි ලොකු ස්වාමීන් වහන්සේ ක්‍රමයට එකක් දැක්කනේ යා ඊට පස්සේ මේක මේක මෙච්චරනම් ඉතුරු ටික සේරම ඔච්චරයි කියලා පැත්තකට බබයි බේසමයි දෙක මිසිකොල දාන ක්‍රමයට කැමැති. නමුත් අර මේ එතකොට න්‍යායට ගැලපෙන්නේ නැති වෙන්නේ තියෙනවා. දර්ශනයට ගැලපෙන්නේ ඒගොල්ලන්ට පුළුවන්. එකයි උඹ දැකලා තියෙන ඉතුරු ටික දැකලා නැතුනේ තටමන්නේ කියලා කියන්නේ. නමුත් තටමන නෙවෙයි අතහරිනවා නම් එකක් දැකලා තැරියත් දැකන ගොඩම දැකලා තැරියත් කමන්නේ මේ ඒක සම්බන්ධව ගුරුකුල වාතිනමුත් එතන ගිහාන යෝගාවචර කොයි ගුරුවරයා හරි පිටිපස්සේ ලොකු ජයග්‍රහණයක් කියලා විතරක් කියනවා. අවබෝධ වුණා. මම නිකන් හිත පාලක කරපු එකක් නේ. දැන් එන බංග ඥානේ ඇත්තේ හිතනේ. <laughs> නැහැ නේද? පාටියක් දාන්න පුළුවන්. බැරි. ඕගොල්ලන්ගේ සවුන්ඩ් සිස්ටම් එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. එකෝ එක එනවා මෙහෙට. මේක වෙන්නේ නැති එකේ. රිෆ්ලෙක්ෂන් එකේ නම. ඒ වුණාට එච්චර බාධාවක් නැහැ මේ ක්ලැරිටි එක තියෙනවා. හොඳයි තීව්‍රයි. අවසරයි ගන්න වේදනාව සම්බන්ධයෙන් දැන් රහතන් වහන්සේගෙන් අහනවා යකෙන්න පුළුවන්ද ඒක එතකොට බෑ ඒ රහතන් වහන්සේ කියනවා බෑ ඒක බුදුජානක මහත්මයාත් ඒක ඒහා සමානයි එතකොට රහත්ුනේ කියලා හිතන කිසිම ඒ මානසික සත්‍යයක අධ්‍යයන වෙනසක් පේන්නේ නැහැ ඒකෙන් තමයි ඇටෙන්ඩන්ට් ලට වෙන්නේ ස්පිරිතාලේ ඉඳද්දි කොච්චර කෑවක් ගණන් ගන්නද? අත්ලයියත් එකයි. නිකන් අනේ මිනිස්සු මේ මූත්‍රා ගන්න කියන දීපන් කරනවා මූත්‍රා ඇඳේ යනකම් ගණන් ගන්නෑ. වේදනාව වේදනාව තමයි කොයි එකකටත් එකයි. ඔය උඟාකල් ඇටෙන්ඩින් ස්පිතාලේ ඇටෙන්ඩන්ට්ලට ගිය දවසේ නම් ඔය කෑ ගහනකොට අඬනකොට එහෙට දෙනවා දුවට දුවන දඟන කරලා දෙනවා. ටික දවසක් ගියාම ඒකට මොන පීරියලියට වේනා ගායනා කරා වගේ. එකයි ඉතින් රහතන් වහන්සේට තියෙන්නේ මේක මේ වෙලාවේදී යැපෙන්න බෑ දරන්න බැරි බව දන්නවා. නමුත් ඒක මේ මම මාගේ කියාගන්නීමක් හෝ ඒක නැති වෙන වෙලාවක් එන බව දන්නවා. ඒක සඳහා මේ ඉක්මනටම ගිහිලා පොලිමේ ස්පෙෂලිස්ට් කෙනෙක් නම්බරයක් ගන්න තටමන්නේ ඒ වගේම එහෙම නැත්නම් මේක වැරදුනේ අහවල් කෑම නිසා අහවල් විතුරු නිසා කියලා ඒ හොයතු හොයන්න යන්නෙත් නැහැ. මේ දී ඇවිල්ලා තියෙන වේදනාව වද දෙන වේදනාව. ඒක කර්ම ශක්තියක් නිසා වෙන්න පුළුවන්. නමුත් විවේකීව බලනකොට හිතන්න පුළුවන් ආහාරයක් නිසා වෙන්න ඉඩ තියෙනවා, ඍතුන් නිසා වෙන්න ඉඩ තියෙනවා. නමුත් රහතන් වහන්සේ බලනවා පුළුවන් තරම් මේ ඇති වෙච්ච වේදනාවත් එක්ක ගත කරන්න. බුදුරජාණන්සේ කිව්ලත් ඒක තමයි ඒක තමයි හිත යොදවන්නේ. පුළුවන් තරහනවා කමනියන් ආවුසෝ යාපනියන් ආවුසෝ කියලා. ඉතින් න කමනියම් බන්තේ න යාපනිය. ඉතින් හොඳට ඕම පේනවා අතිරේක ලාභයක් මොකක්වත්ම නැහැ රහතුණයි. අපි හිතන්නේ නිවනේ සම්පූර්ණ වේදන නැතුව කෙලිම ඇනස්තයිස් කරලා ඉන්න පුළුවන් වේ ජොලිය පැත්තක දාලා නිකන් මේ මත් වෙලා ඉන්න පුළුවන්. ඒ අතර ඒ බොජ්ජංග ධර්ම වල චුන්ද ස්වාමීන් වහන්සේ අහන්නේ නැහැ බුදුහාමුදුරන්ගේ. කමනියම්බන්තේ යාපනියම්බන්තේ අහන්නේ නැහැ. බුදුරජාණන්සේ උත්තර දෙන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන්සේ කියන මහා කාශ්‍යප මහරතනන්සේගෙන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගෙන් අහන. එතකොට පස්සේ පිට කපලා උත්තර දෙනවා දරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඉවසන්න බෑ. ඒක පිළිබඳ කිච්චක් නැහැ. බුදුරජාණන්සේට ඔය බුරු පොතල තමයි තියෙන්නේ. ලිටර රෝග 12ක් තිබිලා තියෙන මේ අවධාන භාගයේදී. ඉතින් ජීවිතය ප්‍රාර්ථනා කරනල දක්ෂිත උත්තර දීලා තියෙනවා. නිසා බේසජ්ජකන්තිකුත් තියෙනවා. ඒ නිසා කෙනෙකුට කීයකේ බුදුහාමුදුරුවෝ ලෙඩ රෝග හොයලා තියෙනවා, වෙත්තු හොයලා තියෙනවා, බෙහෙත් හොයලා තියෙනවා. ඒකට මොකද්ද බුදුහාමුදුරන්ගේ මේකට තියෙන ආකල්පය? එතන 100%ක්ම කිසිම බෙහෙතක් නොකළ යුතුයි. නැත්නම් ඔය ප්‍රොටෙක්ටන්ස්ලා කවුද ඉන්න කට්ටිය බෙහෙත් නොකර බෙහෙත් නොකොත් තබා කරන්නෙම නැහැ. ඒකට යන්නෙත් නැහැ. එහෙම නැත්නම් වෙච්ච ගමන් මේ අරක නිසායි මේක නිසායි කියලා බාහිර හොයන්න යන්නෙත් නැහැ. ඉන්න වේදනාවත් එක්ක වර්තමාන මොහොතේ ඉන්න කටගත කරනවා. ඉතින් මේ දෙක මැදින් යන ගමනක් මිසක්කා ඒ නිසා බුදුරජාණන්සේගේ ආකල්පයේ රෝග ලක්ෂණ વિશે රෝග વિશે බෙහෙත් කළ යුතුයද කියන එක නැද්ද කියන එක මොනම විදිහකට කාටවත් නිශ්චය කරන්න බෑ. මැද ප්‍රතිපදාව ගිහිලා තියෙනවා. මොකද බුදුරජාණන්සේගේ ශාසනය විතරයි බේසජ්ජක්කන්දකයක් තියෙන වෙන කිසිම බයිබලෙ පෙළුවට නෑ මේ කුරාණේ නෑ වෙන කිසිම සුද්ධ ලියවිල්ලක ඒගොල්ලෝ කියන්නේ යනාසේ ෂේප් කරගනින් එතකොට ලෙඩ සනීපේ. නෑ පිස්සු කොත්තමල්ලිය තම්බලා බිවා. ඉවරයි. ඒකෙන් දොස්තරට හම්බ කරන්න තියන්නත් ඒවා. ඔන්න විදිහට හම්බ කරන්න තියන්නත් ඒවා. උඹ පුළුවන් විදිහට කරපන් බැරි නම් ඔයන්නේ ගන්න නෑදෑය ගන්න තීන්දුවක් අරගෙන යන්න අරපන්. කියලා ඒක මැද ප්‍රතිපදාව දෙනවා මිසක් වේදනා පිළිබඳව එහෙම මේ මොකද වැඩි හරියක් බුදුහාමුදුරුවෝගේ ධර්ම අනුගමනය කරන භවනා කරන අය නෙවෙයි ලෝකේ ඉන්නේ ලෝකේ ඉන්න කොච්චරද ජීවිතේට ආස සැප කැමති අය. ඒගොල්ලෝ කරන දේවල් එක බුදුරණාසේ නිවි නීති දාන්න යන්නේ නැහැ. යන්න ඕනේ නම් යන්න ඕනේ නම් තියෙන ක්‍රමේ තීරුම් අර ගන්න ඕන ඉස්සල ප්‍රශ්නය වගේ මොන જાති කරත් ಜಾති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක කියන මේ හතර මොන හොයන්න පුළුවන් කිසිම විදෙක් නැහැ සංසාර රෝග හතරට මොකක්වත් බේතක් ඉතින් ඒ අතරමැද තියෙනවට තමයි එක එකනවා ස්පෙෂලායිස් කරගෙන කොන්ත කොන්ත්‍රාත් බාර අරගෙන කරන්නේ ඒවා ඛණ්ඩ ඕනකමට අයිතිවාසිකම තියෙනවා භාවනා කරන එක න අඩු ගන්න පුළුවන් තරම් බලන්න ඕනේ ඒකේ තියෙන මේ වර්තමාන මොහොතේ ඒකේ තියෙන විඳීම හෝ හඳුනා ගැනීම හෝ ඒ සම්බන්ධය අපි දඟලන දඟලිල්ල හෝ ඒවා රෝගී අවස්ථාව නිරෝගී අවස්ථාව කියලා බෙදෙන මනස හෝ එනතන් ඒ රෝග වුණාට පස්සේ මේ ඇඟ කුණු වෙලා යන හැටි හෝ ওই පංචස්කන්ධ වෙනස් විදිහට බලතැගිල්ලට උනාට පස්සේ ඒක ලේසි නෑ මොකද අපිට මේ නැති වෙලාවක බලනකොට වුණත් ඇඟ කුණු වෙලා වැටෙනවා දකින්නට බය හිතෙනවා වේදනාව උග්‍ර වෙනකොට බය වෙනවා නමුත් ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණ මොහොතේදීත් ඒක දිහා බලලා ඔන්න පංචස්කන්ධය දැන් ඔන්න වෙනස් හැඩයක් තියෙන කියලා බලනවා කියන එක ඒක එච්චර මේ ලේසි වැඩක් සෑහෙන වීරත්වයක් අවශ්‍යයි. අවසරයන් තමහන මිනිස්සු ඉන්නවා දැන් බුද්ධ ආගමෙත් නෙමෙයි භාවනා කරලත් නෑ. ඇඟේ පිළිකාවක් හැදෙනවා. දැන් ගන්න මේකෙන් මරනවා කියලා. කිසිම යන නොකර දැන් කොයිලාර මැදේ කියලා බොහොම සාමකාමී මනසකින් මරණයට මුහුණ දෙන මිනිස්සු ඉන්නවා. ඔය දයා ඔය බඳලා ඉන්නේ යා ගිහිල්ලා හිටලා තියෙන්නේ ඕස්ට්‍රේලිය අවුරුදු 40ක් ඉන්නකොට නතරලා තියෙන විශාල ෆාම් එක. යනකොට මේ ගෙදරට ආකර්ෂණයක් ගියයි කියලා කිව්වා. ඊට පස්සේ වීකෙන්ඩ් එකට මේ මනුස්සයා ඒ මිනිස්සුන්ට ට්‍රැක්ටර් ගන්න උදව් කරනවා. සල්ලි ගන්න කියලා. ඉතින් අර මිනිස්සුන්ට විශාල දෙයක් මේ බොඩිමට ආව මිනිස්සයා උදව් කරනවා කියලා පස්සේ මේ මගුල් ගෙදර වෙනකොට ওই මගුල් වලට ඔක්කොම තමන්ගේ ගෙදරක වගේම කරලා තියෙනවා. අන්තිමට මේ මහා මිනිස්සයා මරණ වෙලාවේදී සොලිසිටරට ලෝයයට ලියලා තියෙනවා මගේ මගුල් ගෙදරට 60 දෙනෙකුට ආරාධනා කරන්න සෑන්ඩ්විචස් 60යි තේ 60යි මෙන්න මේ ටික අහවලට ගෙවලා තියෙනවා මෙන්න බිල පල්ලියේ ඉඩමට මෙන්න මෙච්චරක් ඕනේ ඒකට මේ මෙච්චර ගාණක් ඕනේ මෙච්චර ගාණක් දෙන්න පුතාට මෙච්චර ගාණක් දෙන්න දුවට මෙච්චර ගාණක් දයාට ඔක්කොම හරි ගසලා තියලා බොහොම ලස්සනට ගිහිල්ලා තිනවා ඉච්ඡදාසි කියලාදී කියවලු තව ටික දවසයි තියෙන්නේ මේ කටේ තියෙන ඔයාට නෑ ආරාධනාවක් ආරාධනාව 60 ඒකට සෑන්ඩ්විච් 60 ගෙවලා තියෙනවා. ඊට වඩාත් ගෙවලා තියෙනවා. මිනිස්සුයා කියනවා සංග අපි භාවනාව කරලා බයිලද කියන්නේ කියලා. අපි කොච්චර බයද ටික දවසක් ගියාට පස්සේ මේ සොලිසිටර් ලියුමක් ගෙවලා තියෙනවා. වාගෙන වුණ මෙන්න මෙච්චර ගාණක් මේ වෙලා තියෙනවා. අසලාගේ අන්තිම කැමැත්ත බලමු. හිතාගන්න බැරි ගන්න. අපි මේ නෙවෙයිනේ අපි මේ කොච්චර මේක ඇත්තට බුද්ධ ධර්මත් එක්ක සම්බන්ධයක් නෙවෙයි. කෙලස් වැඩිකම බය. ඉතින් යනවා වෙනස් කරන්න බෑ. ඉතින් ඒ ඒ මිනිස්සු සම්පූර්ණ අධාන දේවවාදය. සම්පූර්ණ අධානේ කාගේද තීන්දුවක් කියන එක. ඉතින් දෙයන්නාන්සේ තීන්දුව කරන්නේ මැරෙන්නේ. ෂුවර්න 100 100 දෙයන්නාන්සේ ෂුවර්. හරියට වෙලාවට ඉගන්නේ දැන් ඊට පස්සේ මේ ජීවිතේ ඉවර දැන් දෙයන්න සම්බන්ධ වෙන එක නෙවෙන්නේ. බොහොම සතුටුයි යන්න. මරණය ගැන මේ මේ කතා කරනවා නම් මම හිතනවා එහෙම මේ අන්තිම වල ක්‍රිස්තියානි ආගමට යනවා ලේසියි කියලා. ඒක ෆාදර් ඇවිල්ලා ලස්සනට වැඩේ කරලා තියලා යනවා. පල්ලිය සල්ලි ටික අර ගන්නවා මේකට කියලා. ඒ වැඩේ ඉවරයි. අපි වගේ අඬවෝ ගෑමන කොයි මල් වට්ටි තියෙනවා කොයි මල් වඩ තියෙනවා මොකක්වත් නැහැ. টොප් එකට වැඩි කරගන්න. සංවිධානාත්මකව කරන්න ඕන නම් මැරෙන්න ඉස්සලා ඔන්න හොඳ ආගමක් බලලා අතම්බිලා ගාවට ඊටත් ලීසි. මොකේද කියන්නේ? තුම්බුව. තුම්බුව. ඒක ඒකමයි කියන්නේ කවුරු වුණත් ඒ වෙලාවලින් හදලා තියෙන්නේ. කෙනාවා තියාගත්තා පැය 24යි. නෑ වුණා. තිබ්බා ඉවරයි. ඒකල්ලා ගිහලා ඌරෙක් කැපුවා නැත්තම් වැඩි ඉවරයි. ඔව්. එදාට නැතුළු බෞද්ධ බෞද්ධ වේදය. ඔක්කොටම කඩන. ඔක්කොටම කඩන. ඒ නිසා ඒ චාරිත්‍ර ඈ පිටෙක්ක බෙදෙන්නේ. නෑ ඒක අරගෙන ඔතලා ගියන්නේ. මුතියගේ මරණ ඒවා ඉස්සර ඔය මේ මිසරෙත් තිබිලා තියෙනවා. මිසරේ ඉඳලා ඔය පිරමීඩ වලත් තිබිලා තියෙන්නේ. මරණ චාරිත්‍ර වල තිබිලා තියෙන මේ මිනිස්සුන්ගේ පෙර ජීවිතේ පහට දෙන්නේ කියන එක නියෝජනය කරන්නේ ඒකද. එන්නේ හැබැයි ඒගොල්ලන්ගේ මතයක් තියෙනවා මම අහපෙන්නේ නේ එහෙම වලලන්නේ නැතුව ගෙනිහිලා වලත් මෙහෙම පැත්තට දාලා උභාගට වගේ නේ තල්ලු කරන්නේ ඒ කරන්නේ ඒගොල්ලන්ගේ දෙයියෝ ආපු දවසේ මේගොල්ලන්ට නැගිටින අවස්ථාවක් තියෙනවා සාරික එහෙම උඩට යන්නේ. ඒකෙදි ඒකෙදි කියලා තියෙනවලු ඒ කුරානේ ලියලා තියෙනවා ඒ ඒ මිනිස්සයා මැරුණේ වෙන මිනිස්සෙක් මුස්ලිම් ආගමට හැරවීමේ රණ්ඩුවකදී නම්. හොදන් නැතුව අල්ලන්නේ. දෙයන්නාච කෙලිම මිනිහ බාර ගන්නවා. එහෙම නැත්නම් දෙයන්නට අත ගන්න බැරි නිසා හොදලා වල්ලන්න ඕන. ආ සමහරවල් ප්‍රතුවා නියෝගීනියාවේ මිනිස්සු මරහව බවන නැගසින් එක දැක්කා. නැටිකාර ආක්කවල දුන්නා. ඊට පස්සේ යටි මුට්ටියක් කියලා ඉවරලා වැදින රෝජාව අර හත් දෙකේ දාන දෙන්නවා වගේ අපි ඒක ගහන උනටම. ඒ අර මේ වගේ තියෙන මිසරි තියෙන සෙල්ලමෙත් ඒ වගේ තමයි ඒගොල්ලෝ කියනවා මේ උසස් උසස් චරිත එහෙම නැත්නම් දේවත්වයට පැත්තේචෝ කුණු වෙන්නේ කුණු වෙන්නේ ඔය මේ කියන්නේ දෙයන්ගේ මේකට ලක් වෙච්ච ඒවා සාපේට ලක් වෙච්ච ඒවා ඒ නිසා ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා තියෙනකොට මමි පයි වුණොත් ඉව වුණොත් ඒ කියන්නේ මේ ඒකට ගිහිලා කියන්නේ ඉහළ මට්ටමක ඉඳලා තියෙන්නේ දේවත්වයට පත් වෙලා තියෙන කියලා හරියට මේ එක එක එක මේ මත මේ බුද්ධ ධර්මයේ හැබැයි ඔක්කොම තියෙනවා කොයි එකත් වගේ බාර ගන්න තියෙනවා. ඒක විශ්දා විසි කරන්නේ නැහැ කොහොම අසෞතුයි කියලා. මේකම කරනවා. අපිට තා පැය භාගයක් විතර වගේ තියෙනවා. අංශේෂාවින්හත් ස්වාමින්වහන්සේලා කියලා තිබුණානේ ආද ද්වේෂ එහෙම ඇති වෙනකොට ද්වේෂයක් ඇති වෙන්න බෑ කියලා රාගයක් නැතුව ඒක පොඩ්ඩක් විස්තර කරන්න රාගයත් එක්ක එක චිත්තක්ෂණයේ ද්වේෂය මතුවෙන්නත් බෑ ඒ වගේම රාගය කියලා ප්‍රകൃතියක් ලෝකේ නැහැ ද්වේෂය කියලා ප්‍රകൃතියක් ලෝකේ නැහැ ද්වේෂය තියෙන්නේ ද්වේෂයේ හැවනල්ල තමයි රාගය වෙන්නේ ඒක නිසා මේ රාගය පටිච්චසමුපාදේ අවිජ්ජා ඒ අ, පාදාන පච්ච භව තණ්හා පච්ච උපාදාන අ, සලායතන පච්ච පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා කියන තැන් වල හැම වේදනාවකම નિસર્ગ ඵලය තණ්හා ද්වේෂය සඳහන් කරලා නෑ ඒකේ මොහේ තියෙන අවිද්‍යාව වශයෙන් ඒක නිසා හැම වේදනාවකම එන්නේ තණ්හාව කියන එක විතරයි විස්තර කරන්නේ. එතකොට අටුවාචාරින් වහන්සේ අහනවා එතකොට අවිද්‍යාවත් එක්ක තණ්හා ද්වේෂ කියන තුනක් කෙලස් මුල් දෙනකොට වේදනාපච්චය තණ්හා කියන තැන වේදනාව පස්සේ ද්වේෂය ඇති වෙන්න පුළුවන් කොයි වගේ තැනකද කියලා. ද්වේෂයේ තියෙන තැන, ද්වේෂයේ තියෙන තැන තහවුරු කරන්නේ කොහොමද කියලා. ඒකෙදි විස්තර කරනවා අපිට යම් කිසි දෙයක් පිළිබඳ ද්වේෂයක් ඇති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් පිළිබඳ තියෙන තණ්හාව ඇතුවමයි. එහෙම දෙයක් නැතුව කවදාකවත් ද්වේෂයක් එන්නේ නැහැ. යමක් පිළිබඳව අපිට එපා වෙන්නේ මේ දැනට හම්බ වෙච්ච එක හොඳ නැහැ. මේක නොතිබුණා නම් මට මේට වැඩි හොඳ එකක් ගන්න පුළුවන් කියලා අර හොඳ එකක් පිළිබඳ තියෙන ආශාව එන්නේ එන්නේ Taman ළඟ තියෙන දෙයට ද්වේෂය පහළ වෙනවා. ඒ නිසා ඒක හැම වෙලාවෙම විකෘතියක් විදිහට පහළ වෙන්නේ. ඒක මාරාන්තිකයි. ඒ වගේම ඇතුළත කනවා ඒ නිසා කවදා හරි Taman දැනගත්තොත් යමකට ද්වේෂය පහළලා තියෙන්නේ මේ දැනට තියෙනට වැඩිය හොඳ එකක් පිළිබඳව තියෙන දුර්දාන්ත ආසාවක්. ආසාව බලවත් වෙන්න වෙන්න මේ වර්තමාන තීරක නැති කරන්න උත්සාහ කරනවා. ඇත්තට වර්තමාන තීරක තාම හදපෙකක් වෙන්නත් ඉඩ තියෙනවා. ඊට වැඩි නරක දේවල් කොච්චරද පිටේ තියෙන්නේ. නමුත් මේක මේ මල හොන්තුව මෙතන තියෙන දාකල් ඊගා වෙන්නේ එක නෑ කියනවා නම් මේ නාකිය මැරෙන්නෙත් නෑ ඇඳහක වෙන්නෙත් නෑ කියලා මේක මරලා දාන්න තමයි යන්නේ. ඉතින් ඒක හරීම මේක ආයුර්වේදේ කියන්නේ අස්ථාන කෝපය කියලා. ඒකට කියන්නේ මොකද්ද පටලවාගත්ත මානසිකත්වය ඇති කරගත්ත කෝපය. මුළු ලෝකෙම තියෙන සෑම ලෙඩටම හේතුව අස්ථාන කෝපය. කායික මානසික රෝගවලට තියෙන ආයුර්වේදේ පෙන්නන්නේ අස්ථාන කෝපයක්. මේ වර්තමාන මොහොතට අපි ද්වේෂ කරනවා. වර්තමාන මොහොතේ තියෙන පෙළන ගතිය. වර්තමාන මොහොතේ තියෙන ද්වේෂ මේ මේ නුරුස්නා ගතියක්. අන්නේ නුරුස්නා ගතිය නොදකින තාක්කල් අපි හිතනවා මීට වැඩිය මට මේ වෙලාවේදී මේක ගන්න තිබුණානේ. මට මේක ලැබෙන්න තිබුණානේ. කියන ඊගාවට ලැබෙන්න තියෙන එක ආසාව කොච්චරද කියනවනම් අපි කොයි වෙලාවකවත් වර්තමානයේ ඉන්න කැමති නැහැ. මොකද වර්තමානයේ පේන්නේ ඒකේදී අර gedara ගෑණි වගේනේ. දෙයක් නැහැ දැන් මෙලම කොහොමඩක්වත් තියෙන එකනේ. අපිට ඕන නැදනේ ඊගාවට ගන්න තියෙන එකට මේකත් පාගගෙන මේකට ඉඳගෙන නටනවා. ඉතින් එතකොට මේ වර්තමානයේ පේන හැම වෙලාවෙම මීයක පිටපැත්ත බලාගෙන ඉන්නේ. ඊගාට එන්න තියෙන චිත්තක්ෂණේ බලනවා වෙන තැනක් ගැන හිතනවා වෙන කෙනෙක් ගැන හිතන නිසා කවදාකවත් මේක අගය කරන්න. මේක අගය කරන්න නම් අපිට වර්තමානට ප්‍රේම කරන්න වර්තමානයේට මේ කැමැති වෙන්න ඕනේ. වර්තමානට අවදි වෙන්න ඕනේ. වර්තමානට අප්‍රමාදී වෙන්න ඕනේ. එතකොට පේනවා වර්තමානේ පිළිලානේ තියෙන්නේ. මොනම දෙයක්වත් අඩුවක් නැහැ. අඩුවක් තියෙනවා මේ අල්ලපු ගෙදර තියෙනව නෑ මේක. ඒ තරම් ලොකු ටෙලිවිෂන් එකක් නැහැ මේකේ. ඒ තරම් හොඳ කාර් එකක් නැහැ මේකේ. ඒ තරම් ඒ ගෙදර ෆ්‍රිජ් දෙකක් තියෙනවා අපේ ගෙදර එකයි තියෙන්නේ. ඕක තියෙනවා. ඉතින් ඒ නිසා මේ පැහැදිලිවම මුළු මානව ඥාණයම සම්පූර්ණ දැනුම ඇවිල්ලා තියෙන වර්තමානට කරන ද්වේෂය මත. ඒ නිසා චර්වචනාසික ඥාණය ඒ වගේම ලෝකායත ඥාන අතර දෙක වෙනස සර්වචනාසේ හැම වෙලාවෙම උත්සාහ කරන්නේ වර්තමානයේ හිත ගෙනල්ලා එහි තියෙන වටිනාකම බැල දැකීමේ හැකියාව තියෙන එකම සතා මනුෂ්‍යය යුතු කියලා පෙන්නනවා. වර්තමාන මොහොතට වෛර කරනවා නොදන්න මිනිහා මේ අවිද්‍යාව නිසා වර්තමාන මොහොතට ප්‍රේම කරපුවාම සේ එතරම් පිරිච්ච ගතියකට. ඒකට කියනවා සම්පත්‍ති කරගතියක් කියලා. ඒ සම්පත්‍ති කරගතියයි බුදුරජාණන්සේ බුදු වෙලා සර්වඥ වෙලා පෙන්වන්නේ ඕන බලපන් වර්තමානයේ එළඹිච්ච ගමන් කොච්චර සම්පත සම්පත් තියෙනවද මොනවද හොයන්නේ අය ලුණු දාන දේකුත් නැහැ, උම්මලකට දාන දේකුත් නැහැ. මේක ඒකෙන්ම රසයි. නමුත් තාප් කියනවා උම්මලකට කැලක් දැම්මොත් හොඳයි, ලුණු ටිකක් වැඩි කරොත් හොඳයි කියලා. අර පොඩි දෙයට කෙලවරට ගිහිල්ලා සම්පූර්ණ වර්තමාන මොහොතට ද්වේෂ කරගෙන සමහරු මානසික අසහන හදා ගන්නවා, සමහරු කායික අසහන හදා ගන්නවා. හදාගන්නලා හේතුවත් හොයනවා පිට. ලෙඩ වුණේ තර්ක නිසා මේක නිසා කියලා බලනකොට මේ අස්ථාන කෝපේ. බුදුසසුන සඳහන් කරන හැම පිට හේතු හොය හොයා පිටසැප හොය හොය අවුරුදු 100ක් ජීවත් වෙනට වැඩිය මේ වර්තමාන මොහොතේ ගත කරන එක දවස වටිනවා. අර අවුරුදු 100ට වැඩි එකලා මැරිලා ගියත් හොඳයි. ඒකල ඒ ප්‍රයත්නය නිසා මැරිලා ගියත් හොඳයි. ඒකේ බුද්ධ ආධුත්ව වෙනවාසලා අගය කරනවා. ඉතින් ඒ වගේ දෙයක් අමාරුයි අද තියෙන මේ අභ්‍යංගාඩම්බරයන් යටතේ රටක තියෙන ජනමාධ්‍ය ජන විඥානයේ තියෙන ඒ වගේම සංඝයා පෙන්වන ආදර්ශානුව ගිහිව අසරණයි. අනාතයි මොකද සංඝයාත් පෙන්වන්න හදන්නේ මේට වැඩිය හොඳ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක්. මේට වැඩිය බුද්ධ ධර්ම දියුණු තැනක්. ඉතින් ඒකට තටමඟට පෙර ගහගෙන නටන්න ගන්නවා. එතකොට කියන්නේ පැහැදිලිව මේ වර්තමාන තියෙන එක හොඳ නැහැ කියලා. වර්තමානයේ වර්තමානයේ අගය කරන තරම් පෞරුෂත්වයක් නැහැ. ඉතින් වර්තමානයේ අගය කිරීම අපිට ඕන ජන විඥානය හරහා පොදු ජනයට කරන්න පුළුවන් නැත්නම් Tamanට Taman ඉන්නේ පිළිච්ච තැනක සම්පත්‍තිකර තැනක කියන්න නම් ඊට කොහොමද පිළිලම තියෙන්නේ හීනමානෙ තියෙන විතර කවදාකවත් ඒක පේන්නේ නැහැ. ඒ වගේම Taman ඉදිරියෙන් වෛරක්කාරයක් ඉන්න තාක්කල් හොඳ කෙනෙක් ඉන්න තාක්කල් ඒක හින්නේ නැහැ. මොකද එතකොට තමයි මේ ඉස්සරහින් එක බිම දාගන්නකම් කොච්චර සැපතුණත් නැති. මම දැක්කයි අර මහලු පළමෙන්දදී එළු රෑනේ වයසට ගිය එළුවට ඊගාට එන්නේ එන්නේ එළුව ගහන හැටි. දී පටන් ගත්තා රෑ වෙනකම් අරුට නැගිටින්න බෑ උඩට යනවා පුම්බගෙන එනවා ගහනවා අරුගේ පිටිපස්සට අරු අඬාගෙන වැටෙනවා ආයෙසරයක් යනවා ආයෙසරයක් කළාට බාර බයිසක එළුවට ගන්න ඊට පස්සේ පෙර එළුකාරට කතා කරලා කිව්වා මොකද ඔය සද්ද කියලා ඕක කරන්න දෙයක් නෑ කිව්වා මෙයා ගත්තට පස්සේ ඊගා එකන මෙයාට ගහනවා කිව්වා ඔය වගේ ඌට වෙන මොකක්වත් නෝන කණ්ඩෝනෙත් නෑ බොණ්ඩෝනෙත් නෑ ඉස්සරහ හිටපු ඌට ගහන එක තමයි වෙන්නේ ඉතින් එලිච්චු ඉස්සරහ ඉතින් මේ අයියා වෙනකොට වෙන මොකක්වත් ඕනේ නැහැ. ඉතින් අර අර වයසට ගිය එක ඌ ඌගේ උන්ටට මයිල් තියන සිංහෙක් වගේ නමුත් දැන් බෑ. ඉතින් අර ඊගාටන එකයි වැඩේම හරි ලස්සන උඩ පැනලා සිල්ලන් දාගෙන ඇවිල්ලා ගන්න. අයියෝ. ඒ සෙල්ලම තමයි වන් අප්මන්ෂිප් කවුරක්වත් මට වැඩි උඩින් ඉන්න බෑ. කවුරුත් මට වැඩි සැප විඳින්න බෑ. ඔක්කොම මම මම ඉස්සරහට යන කවදාකවත් මේක ඉවර කරන්න පුළුවන් දෙයක්වත් නෑ කුඩේකට යයි කුඩේකට වතුරක් කරනවා වගේ ඉවරෙකුත් ඇයි ඒ නිසා හැමදාම අපිට අලුත් නිෂ්පාදන දෙන්න පුළුවන් චීනයට හදා හදා දෙන්න පුළුවන් අලුත් ආර්ථික සමීකරණ හදා හදා දෙන්න පුළුවන් අලුත් නව නිෂ්පාදන හදා හදා දෙන්න පුළුවන් ඉතින් ගත්ත එක අදිනුන්නේ ඉතින් එළ වෙලවා ගිහිල්ලා ගන්න ඉතින් අර හදන එක කෙනේ බුම්බන ඒ අපිට අපිට කට්ට ගහමු හැමදාම අලුත් නිෂ්පාදන තියෙනවා හදා හදා ඉතින් අර ලේනා කැරගෙන කූඩුවේ දුවනවා වගේ තමයි. කොච්චර වේගෙන් දිව්වත් කූඩුවේ පල්ලේ තමයි ලේනා ඉන්නේ. කූඩුව කැරකෙන. ජහලස්සනේ බලන්න ලේනා කූඩුවේ අර කැරකෙන. දැන් කූඩුවේ හොයන්න නෑ. මේ කැරකෙන කූඩුවේ ලේනා දුවනවා වගේ මේ මිනිස්සු කරන වැඩ. ඒ නිසා මේ ද්වේෂය කියන්නේ කාමයේ විකෘතියක් යමක් ඒ කපන්න බැරියත් ඉබිනවා කියන එක අනිත් පැත්තක තියෙන්නේ. හිමිට බැරියත් කපන්න බැරියත් කපනවා. ඉඹින්න පුළුවන් තාක් කල් ඉඹලා තියාගෙන බැරනම් කපනවා. ඒකේ පොඩ්ඩ වෙනස් වෙන හැටි ඒකේ කියනවා මේ මේ කරුණා මුඛයෙන් ද්වේෂය වංචා කරනවා කියලා ලෙඩෙකුට හොඳට උපස්ථාන කරලා කරලා කරලා කරලා සනීප කරන්න බෑ කියපු ගමන් යාම තීන්දුව කරනවා මෙයා මෙයාගේ ඩිස්කනෙක්ට් කරන්න. මැෂින් එක ගලව දාන්න. එයාට එනවා තද ද්වේෂයක්. එයාට තේරෙන්නේ නැහැ තාම පේන්නේ මොකක්ද අනුකම්පාව. ඒ නිසා අනුකම්පාවම කියන ද්වේෂම් වංචේති කියලා කියනවා. ද්වේෂයයිල වැඩ කරනවා. ඉතින් ඊට පස්සේ අන්තිමට පස්සේ පශ්චාත්තාප වෙනවා. ඒ අත්තනම් ප්‍රේම කරපු එකන තමයි නොදැනුවත්වම ජීවිතෙන් තොර කරලා තියෙන්නේ. ඉතින් වගේ මේ මේ අපේ සිංහල රජ પરම්පරාවේ 48ක් රජවරු මැරලා තියෙන තමන්ගේ පුතාට. තමන්ගේම පුතාට යුරජකම දෙනවා. ඊට පස්සේ උට එකමදී ඊට පස්සේ එකම වැඩේ තමයි තාත්තා මරන්න. දේවදත්ත ගිහිලා ඕකනේ කට ගැහුවේ. නැත්තම් අජාසත්තට නිවන් දකින්න තරම් පිංති වුණ මිනිසයා. යෝරජක ගන්න ප්‍රමාදයි. ඉතින් ඊට පස්සේ සම්පූර්ණ ඥාන ක්‍රියාත්මක වෙන්නේ ඒ රජුරන් හිතෙන දොස් දකින්න. ඔය අජාන් මන සාජාන්ගේ මේක හදපු එකනාගේ මේ තාජ්මහල් යාගේ සම්පූර්ණ දැනුම ශක්තිය ඔක්කොම ඉදලා තාජ්මහල් ලස්සන නිර්මාණ කර එකම එණයක්වත් ගහන්න නැතුව ඔච්චර විශාල ගොඩනැගිලා. ඒකට රට්ටු කලබල වුණා පුතා හමුදා රජයක් දාලා ගත්ත රජේ. එන්න තමන්ගේම තාත්තා ඒ බලකොටුක දාලා හිර කරා. හිර කළා හිලකින් පේන්න ඇරියා මේ තාජ් මහල්. පොඩියා කිව්වා මේ ගෑණි මරනට ශෝකෙට ඇති ඕකත් පේන්න නැත්නම් මැරෙයි කියලා හිලකින් පේන්න හදලා හිර කරලා තියලා ඊට පස්සේ විශාල රාජ්‍ය ගොඩනැගුවා. ගොඩාක් කාලයක් යනකම් ශාජහන්ගේ රාජ්‍ය පැවතුණා. ඒ එන්නේ ද්වේෂයේ ප්‍රේමේ හරහමයි එන්නේ. නිසා පෙමතෝ ජායති සෝකෝ පෙමතෝ ජායති භය. ඉතින් ඕක මේ නාට්‍යයක් හදලා පෙන්නනකම් කාටවත් පේන්නේ නැහැ. ඒකල කියනවා මේ සංසාරේ ඉන්නකම් මේ අසල්වැසියට දෝෂ හඳු කරන්න එපා. ඒක කැතයි කියලා අසල්වැසියට ප්‍රේම කරන එක ඊට වැඩිය භයානකයි කියන එක තේරෙනවා. ඒත් සංසාරෙමයි වැඩින්නේ. ඒ දිගටමයි යන්නේ. ඒ නිසා ඒ ප්‍රේමය ඕනෙත් නැහැ, රන්ද මේක ඕනෙත් නැහැ. උපේක්ෂාව හදා ගන්න පුළුවන් නම් මැරෙන්න ඉස්සර වෙලා ගොඩේමක් තියෙනවා. අවසර සම්මන්ත දැන් අර ඉස්සෙල්ලා සඳහන් කරලා ඔක්කොම ඉන්නේ එකම දුක් ගොඩක නම් මොකදනම් මේක පොදුනේ මිනිස්සේ කදේක පොදු ධර්මතාවය. එතකොට එහෙම යථාර්ථවාදීව කල්පනා කළාම කර්මය සහ කර්මඵලයේ පවපින එක යන සංකල්පණි වෙනන්නේ. ඔය ඒක තමයි. ඒ නිසා විපස්සනා පැත්තෙන් කල්පනා කරනකොට කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය අතාරිනවා. ආමසකතා ඥාන සම්මාදිට්ඨිය තමයි හොඳ නරක හරි වැරදි සදාචාරකම් තියෙන්නේ. ඒකේ ඉන්නකම් විපස්සනා ඥාන පහළ වෙන්නේත් නැහැ. ඒ සම්මාදිට්ඨිය ඉහළට ගිහිල්ලා සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය යනකොට තේනවා අරක බාලාංශපන්ති කියලා. ඒක අතාරින්නත් අතෙන්ද යන්නත් බෑ. ඒ නිසා වර්ධනය වෙන කෙනාට නම් තමන්ගේ කාලය ඇතුළතම තමන්ගේ මති මතාන්තර වෙනස් කරන එක දකින්න පුළුවන්. නමුත් එකම වෙලාවේ දෙන්න දෙකම දැක ගන්න බෑ කියනකොට එකට එකක් පරස්පර විරෝධී වගේ මේක තමයි පරිණාමය කියන්නේ. මේක තමයි ඕන දෙයක් ඕන දෙයක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක විතරයි සර්වඥාන්සේ කිව්වේ විපරිණාමය කියලා. මේ වගේ වෙනස් වෙන ගතියක් තියෙනවා. අඩු ගානේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය උනත් සමත සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය, පර සම්මාදිට්ඨිය වලට යනකොට මුල් මුල් වල දේවල් තියෙන අඩුපාඩුකම් දක්නවා. ඒ නිසා ආර්ය විනයේ සදාචාර ගති ආර්ය විනයව කිසියෙත්ම ප්‍රයත්නින් කරන දේවල් නෙවෙයි ඒක එතකොට ඉබේ සිද්ධ වෙන දේවල්. ස්වභාව ධර්මයේ ඉබේ සිද්ධ වෙන දේවල් තමයි ආර්ය විනයේ තියෙන සදාචාර ගති. ඒකට කවුරක්වත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ ස්වභාවයෙන් එනවා. නමුත් ඒකවත් නැති කෙනාට අඩු ගානේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය හරහා සදාචාරය පෙන්නා මේ ලෝකේ දේව ධර්ම පීඨන ලැජ්ජබය පීඨන ලෝකයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ওই දෙකම දැරීමේ ශක්තිය එකම මනුස්ස මනසේ තියෙනවා මේ වෙන භවයක ඉන්න කෙනෙකුට වැඩිය. නමුත් මැරෙන්න ඉස්සෙල්ලා ওই දෙකම දැකගත්තොත් විතරයි යස් දෙක අරගත්තා කියලා කියන්නේ. එකක් විතරක් දැනගත්තට මගේ භවේම තමත් භවේම අවසරසන දැන් අපේ පැවැත්ම වහන්සේ කියපු විදර්ශනය කරන ජල කන්දක හැදෙන සූර්යයක් වගේ කියන අදහස බෞද්ධ දර්ශනයට විතරක්ම සීමා වෙලා අනිත් දර්ශනවලක් තියෙනවා නේද එතමට නිදර්ශනය උපමා උපමේයේදී උපමාව ඇති උපමේය මොකද්ද කියන දන්නේ නැහැ. ඒ සංකල්පය ඊට පස්සේ අපේ ඒ පැවැත්ම ගැන තියෙන අදහස ඊට පස්සේ විමුක්තිය ආපහු සරයක් විශ්ව විශ්ව විඥානයේ එකතු වීම කියන අදහස අද්වෛත අද්වෛත වේදාන්ත වගේ වගේ මනිස් අද්වෛත වේන්තාන්ත ගැන මේ ළඟදී බික්ක බෝධිසත්වන පරිසංකල පාවිච්චි කරන්න කියලා ඕක මේ ශංකර ශංකර විසින් ශංකර ශංකරාචාර්ය විසින් බුදුරජාණන් පහළ වුණාට පස්සේ ගినాපු එකක්. අරගෙන ඒක මාර්ගයෙන් බුදුරජාණන්සේගේ තියෙන විපස්සනාම අරගෙන ආපහු ආත්මවාදී ස්ථිර කරන්න ගත්ත ගැහිලක් තියෙනවා. ඒක ශංකරාචාර්ය තමයි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ ඉන්දියාවෙන් බුද්ධ학ම මකලා දැම්මට. ඒක ගැහුවේ බුද්ධ학ම හරහම. උපනිෂත්වල තිබුණේ නෑ අද්වෛත කතාවක්. දැන් අද්වෛත වේදාන්තේනෝ ඒක අද්වෛතය ඔය <clears throat> මේ මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක. අද්වෛතයයි මධ්‍යම ප්‍රතිපදාවයි දෙක කියන දෙක බැලු බැලමට ඒක ඇත්තටම දෙකම එක තමයි අද්වෛත කියන්නේ ද්වේතාවයක් නැහැ කියන එක. අන්ත දෙක නැහැ. එන එක මධ්‍යම ප්‍රතිපදාව වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී සංකරාචාර්ය පාවිච්චි කරලා තියෙන එක බුද්ධඝ විනාශ කරන අදහසින් මිස ඒ වගේ එමෙ තැනකට යන්න අනාත්මවාදයක් ඔප්පු කරන්න නෙවෙයි. නිසා ශංකරාචාර්යගේ එව්වා මයිල ගත්ත දෙච්චර දැනුමක් ඇත්තේ නෑ. මම බැලුවා පහුගිය ටිකේ කරන හොයන්න. ඒ කියලා තියෙන එකේදී පස්සේ ලියපු දැන් අරවන කියවලා බලන්න පුළුවන්. මේ මහා භාරතයේ නවවෙනි පරිච්ඡේදයේ ක්‍රිෂ්ණ විඥානය කියන එක පෙන්වන්න කෙලින්ම අනිදර්ශන විඥානෙම කතා කරනවා. මොනවත් නැහැ ඔය අපි ඔය ඔක තේරුම් ගන්න අමාරුයි සංකරයි සංකීර්ණ කියලා කිව්වට උ පැහැදිලිවම ක්‍රිෂ්ණ විඥානය කියන එක හඳුන්වලා දෙනවා ඒකල කියනවා ඒ කියන විඥානයේ අනිදසන සෝභා ඒ වචනේ පාවිච්චි කරන්නේ ඔය ඔය කියන අද්වෛතයට ගිනිනවා. ඉතින් ඒක නිසා අර මම ඉස්සෙල්ලා කිව්වේ අර මේ බුද්ධ ආගමේ Hindu ආගමෙන් කර්මවාදී ගත්තා, ධ්‍යාන ගත්තා, අනම්මනම් කියන කතා ඔක්කොම ලියවිලා තියෙන බුදුරජාණන්සේ පහළ අවුරුදු 100කට 600ත් 100ත් අතර ලියවිච්ච පොත්වල. කිසිම පොතක් පළ වෙලා නැහැ බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා. ඒක කට කතාවෙන් ඇවිල්ලා. ඒක ඔක්කොටම විදර්ශනාව ගියාට පස්සේ ඒගොල්ලෝ තමන්ගේ ක්‍රමයට හැටියට භාජනේ හදලා අරක දාගෙන ඒ බඩු දාලා විකුණනවා. ඒක කොච්චර හානි කරද කියනවා අද බෞද්ධයා පවා ඒක පිළිගන්නවා කියලා. ඒක මටත් උනේ මම ගිහිල්ලා මම ගෙනල්ලා පොත් වික්ක වික්ක නෙවෙයි අරන් දුන්නා එක එකනට ස්වාමි විවේකානන්දන්ගේ බුදුහාමුදුරුවෝ කියන පොත. මම දැකලා නැහැ ඉතල ලස්සනට ලියලා තියෙනවා. පස්සේ ඒක අරගෙන දානෙවට දෙන හාමුදුරන්ට බෙදලා දුන්න මම දන්න මහත්තයෝ. බොහොම ලස්සනට යා කියනවා බුදුරජාණන්සේගේ තියෙනම ප්‍රබුද්ධ භාවය. පස්සේ මම ඇමරිකාව ගියාට පස්සේ මේ මහත්තයා කතා කරලා එන ස්වාමීන් වහන්සේ කාලා තියෙන කිව්වා. මම ඇයි කියලා. මම කොයි පොතක් නබන් කියලා. ඒ අර පොත ඔය අක්කු තමයි මේක කෑවේ. වංශා බුදුරජාණන්සේ අරගෙන ධර්මයේ අරගෙන උන්ගේ පැකට් එකට දාලා විකුණන ගාම් බුදුරජාණන්සේ ගැහුවේ නෑ. ඔය ධර්මයේ සම්පූර්ණ විකෘත කරම අපේ මිනිස්සු කාලා අපේ මිනිස්සු මෙන්න මේ තැනකට ගිහිල්ලා ඉන්නවා. ඒක නිසා කියවලා බලන්නකෝ අහවල් පොත්වල ওই කියන එකම පොතක්වත් ලියවිලා තියෙනවද කියලා බුදුහාමුදුරු ඉස්සරහා. ඔක්කොම බුද්ධ ධර්මයේ පහරුණාට පස්සේ ඒ ඒ සදාචාරය අරගෙන ඒක විඥානයේ සුද්ධි බව අරගෙන අරගොල්ලක බ්ලෙන්ඩ් කරලා. බ්ලෙන්ඩ් කරලා දැම්මට පස්සේ කොච්චර මායාකාරී ස්වරූපයක් කරලා තියෙනවද කියනවනම් බෞද්ධයෙකුටත් අල්ලන්න බෑ අනිදර්ශන විඥානයයි අද්වෛත වේදාන්තයයි. ඔය පස්සේ ආපු ඉති රාජනීෂ් පැහැදිලිම අද්වෛත වේදාන්තයක් ගැන කතා කරනවා. නිසර්ගදත්ත මහරජා. මේ අපිට පුදුම හිතෙනවා මේ මාසේ බොහොම ලස්සන මේ කියන හැටි. සුත්ත විපස්සනාක් කියන්නේ. හැබැයි ඒකල ආත්මය ඔපකරනවා. ගණිත ක්‍රමයට බිඳුව සමාන 1 කියලා ඔප කරත හැකියි. හොඳට දන්න මැත්ස් කට්ටි කරලා පෙන්නනවා. බිඳුව කියන්නේ ඒක සමානයි කියලා ඔප්පු කරලා බලන්න. ඒ වගේ ඔප්පු කියලා පෙන්න. පෙන්නුවට පස්සේ Hindu මිනිස්සු කාපේක ලොකු දෙයක්. මොකද මේ මිනිස්සුන්ට ඇඩ්වාන්ස්මන්ට් එකක්. අපේ මිනිස්සුන්ට කරකොලත ඇවිල්ලා. ඊට පස්සේ කො ප්‍රවේශමෙන් කියවලා බලන්න කියලා වරනකොට තමයි තේරෙන්නේ ඔය කියන දේවල් අනික් ආගම් වල නැතුවන මේ හැම එකක්ම බුදුහාමුදුරට පස්සේ රචනා කරනවා බුදුහාමුදුරගේ ව්‍යාකරණ ක්‍රමය අරගෙන බුදුන්සේගේ සදාචාරය අරගෙන බුදුන්සේ කියපු නිවන අරගෙන ඒගොල්ලන්ගේ එක පැකට් එකකට දාලා ෆිට කරලා හදලා තියෙනවා ඉතින් සා තර්කයෙන් කියලා බලනකොට අපිට පේනවා අපිට වැඩි ඉස්සරහින් ඉන්නේ කියලා හේතුඵල කියන්නේ හේතුඵල ධර්මතාවය ඇත්තේ නැහැ. චතුරාර්ය සත්‍ය කියන්නේ නැහැ. නමුත් මේ විඥානයාගේ පිරිසුදු වීම හරහා විමුක්තියට යන කතාව මේ කෙලෙසිච්ච විඥානේ, මේක ඉන්ද්‍රියබද්ධ විඥාන ගැන කතා කරනවා. ඊට පස්සේ ওই ඉන්ද්‍රියන් හා සම්බන්ධ නැතුව තියෙන මේ ධ්‍යාන තියෙන සැප ගැන බොහොම ලස්සනට කතා කරනවා. ඊට පස්සේ කතා කරලා ඒකට ආසා කිරීම භවය එකෙන් ගැලවෙන්න කතා කරනවා නම් ඒක විපස්සනාවාදී වශයෙන් අපේ තියෙනවා. ඒ බොහොම අමතර ක්‍රමයකට ඒගොල්ලන්ට පරණ තිබුණ කතාවල් අරගෙන ඕක අපි දැනගෙන හිටියා. මෙන්න මෙහෙමයි මේ කතා කරන්න කියලා ලස්සනට විඥානයේ තියෙන द्वේතාවය තේරුම් අරගෙන විඥානය හරහම ඒකට අද්වෛත විඥානයක් ගැන කතා කරනවා. द्वේතාවයකට නැති. ඒක මුලින්ම කියලා තිබ්බා ආත්මය සුද්ධාත්මය ඒකෝ කියන වචනේ. සුද්ධාත්මයට හොඳ නරක නැහැ. සුද්ධාත්මයට හරි වැරදි නැහැ. යාගේ හැමතැනම සර්ව බලධාරී හැමතැනම සර්ව බලේ පැතිරලා තියෙනවා. ඒ ආගත්ත තීන්දුව අවසාන තීන්දුව. ඒ වගේ තමයි අද්වෛත වේදාන්තයට ගියාම හොඳ නරක නැහැ. හරි වැරදි නැහැ. ගැලපීමක් නැහැ. ඒකල අය කියන ඔය අද්වෛත වේදාන්තය තමයි සුද්ධ වූ ආත්මය කියලා කියන්නේ නැත්නම් බ්‍රහ්මන් කියලා කියන්නේ කියලා. හැබැයි මේ බ්‍රහ්මන් කියලා කියන්නේ පුද්ගලෙක් නෙවෙයි. ඕගොල්ලෝ අරලගෙන තියෙන්නේ ඒ ශක්තිය. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් අනම්මන සේරම දෙනවා. මොනවා කරන කිසි විදිහකට මේ බුද්ධ ධර්මයේ වචන නැහැ. ඒගොල්ලන්ගේ වචන සෙට් එකක් දාලා ඉතින් අපේ මම බැලුවා මේ තාක්කල් කිසිම තැනක ඒ ඔය ඔය තියෙන ක්වොන්ටම් ෆිසික්ස් වලට විපස්සනානුකූලව අර්ථකථනයක් දීපු කවුරු හරි ඉන්නවද කියලා. එකෙක්වත් නැහැ. Hindu ආගමේ ටොප් එකට දීලා තියෙනවා. ඉතින් මිනිස්සු කියනවා බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා මේක පටන් අරගත්තේ ඒගොල්ලෝ කියනවා 6 වෙනි සතවර්ෂයේදී. සතවර්ෂ 6කට කලින් පටන් ගත්තේ කියලා. නමුත් බලනකොට මේ ඔක්කොම කටකත ඇවිල්ලා තියෙන ලිඛිත වෙලා තියෙන බුදුහාම බහනට පස්සේ ඒ වයින් අර පරණ තිබුණු කටකත හේරම සාධාරණීකරණය කරගෙන බුදුහාමතුරු ප්‍රදවාගත්තේ අපිනේ බඩු අපි ඊට අවුරුදු කොච්චර කාලකට කලින් පටන් අරගෙන තිබුණා කියලා අර අරවට රිෆර් කරනවා. අර පොත අභියෝග කරනවා පුළුවන් නම් හොයලා දෙන්න කියලා එක ප්‍රභවයක් ලිඛිතව කොහෙද තියෙන්නේ කියලා. ලස්සන්ට ඉන්ටර්ප්‍රිටේෂන් එක ගැන අර්ථකථන ඈ ඒ පොත ඔය කියන උගාක් ඇති මං කියන එක තියෙන BPS එකේ බ්‍රාහ්මණිසම් බුද්ධිසම් and Hinduism කියලා. බ්‍රාහ්මණ ආගම බුද්ධ ආගම ආවට පස්සේ Hindu ආගමටපත් කරා Hindu කියන වචනේ උන්ගේ ඒ උන්ගේ සදාචාරයේ කිසිම තැනක නැහැ මේ පරිසිකාරයෝ මුස්ලිම් කාරයෝ ඉන්දියානු ජාතිකයා අනිත් ආගමෙන් විශේෂයෙන් මුස්ලිම් අයගේ වෙන් කිරීම සඳහා යොදපු වචනයක් Hindu කියලා. Hindu කට්ටිය හදාගත්ත වචනයක් නෙවෙයි. දැන් මුළු ආගම Hinduism කියලා ඒගොල්ලෝ හදාගත්තට ඒක ඔක්කොම අවස්ථාවාදීව හදාගත්තේ දැන් බුද්ධ ආගමල ඇති Hinduism පිළිගන්නවා. මත් එහෙම දෙයක් තිබිලා නැහැ. එහෙම දෙයක් එක රියැක්ෂන් එකක් විතර ඇක්ෂන් එකක් විතර තිබිලා නැහැ. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම කවුරක්වත් මොනධර්මවාදීව කාටවත් ගහලා බැට දෙන්න ඕන කමක් නැත්තේ නෑ. අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ මිනිස්සු උත්සාහ කරනවා ඒ අද්වෛතයේ තේරුම් ගන්න. හැබැයි නිවන් දකින්නේ බුද්ධ හමුර ගන්න. අපේ කට්ටිය කියන අද්වෛතයේ තේරුම් ගන්න බෑනේ. අපි ඊට වැඩි ලේසි ජාතක කතා කියනවා. ඊට වැඩි ලේසි අපිට දාන කතාව ලේසි. අනේ අපිට ඕවත් කරගෙන ඉන්න වෙලා නෑ. අපිට වැඩ තියෙනවා. ඉතින් අපේ කට්ටියට අයිතිකාරෝ ඒක බද්ද වත්ත බද්දර දීලා ඇසර දත්ත ලියවනවා. අර පිස්සු හොඳට ලස්සන ලියනකොට කියනවා පිස්සු කතා කරනවාද මේ තමුසලා ගෙන ඔක අපේ බඩු කියලා. ඉතින් අර කොහෙන් බඩු දිනක් පෙන්නපා. ඕම් බලපන් අපි ඔක්කොම ලියලා ඔක්කොම අපේ රාමු සෙට් කරගෙන ඉවරයි. එනිසා මේ මේ මේ පෞගිය අවුරුදු 102 ඒ Hindu ආගමේ අදහස ආවට පස්සේ පුදුමාකාර ලියමම ගැතෙනවා. මම ගිහිල්ලා ඇහුවා බලමු නානද මච්ච හම්බුනේ පැවිදි ඉස්සලා ඇයි ස්වාමීන් වහන්සේ මේ පොත් අපිට වැඩි බොහොම දක්ෂව මේක කියලා දෙන්නේ. අද්වෛත වේදාන්තය එතනින් ගියාම ඔය උපනිෂද් වල තියෙනවා අපි අපේ පැත්තේ කියනවා ඔය නිබ්බාන පරිසංවිත කතාව, ශූන්‍යතා පරිසංවිත කතාව, ඌව බෑ, ඌව තේරුම් ගන්න අමාරුයි. ඔය සාමාන්‍ය පොඩි පදයක් ගහගෙන අපි ඉමු කියලා. ඊට පස්සේ කියනවා මහත්යෝ බුදුරජාණන්සේගේ ධර්මයේ කාටවත් සීමා වෙලා නැහැ. එමිසු එක අරගෙන ඒ දෙන පරණ එක දැන් අලුත් අර්ථකථනක් දීලා තියෙනවා. ඒ අර්ථකථනය බොහොම විචිත්‍රයි. බඩු විකිනන ඕගාන හැබැයි බුදුහාමරගේ නමක්වත් නැහැ. අපි කවදාක ප්‍රයෝජන සඳහා නෙවෙයි පාවිච්චි කරන ගහණ්ඩයි පාවිච්චි කරන්නේ. කාට හරි ගහන්න. නමුත් අපිට තේනවා අපි මේව ගහ ගන්න ඕන කමක් නැහැ. ඒ මිනිහගේ පොතෙන් හරි ගමන්නේ අද්වෛතේ තේරුම් ගත්තොත්. අතහරින අදහස. කාටවත් ගහන අදහස නෙවෙයි. තේරුම් ගත්තොත් ඇත්තටම බුද්ධඝම පොත්වලට වගේ ඒ මාතුකාට බහිනවා. නිතර ඒගොල්ලෝ ඉන්නේ එතන. අපි කියන යුව කර කර ඉන්න වෙලා නැහැ අපිට ඔක ගැඹුරු වැඩි ඕ සූක්ෂම ඕව හේරෙන්නේ අපිට කියලා අපි මේක කරන්නේ ඒක නිසා අපිට අභියෝගයක් තියෙනවා මේ මිසු ඒ දෙන අභියෝගය හරහා අපි භාවනා කරන ගමන් මේකේ තියෙන ප්‍රායෝගික වටිනාකම නිවන් දැකීමට තියෙන වටිනාකම ඉතින් ඒක මේ ජීවිතේ නිවන් දකින්නවා කියන මනසකට විතර මේ ටාස්ක් එක කරන්න පුළුවන් බුද්ධාගම අරසා කරන්න ගියොත් එහේ වර්ගෙන් ගුටි ගන්නවා මොකද ඒගොල්ලෝ ආවදලා ඇති කරන ඉවරයි දැන් ආගම කරස කරන්න ඕන උඹ ගැලවෙන්න බලපන් කිව්ව. ඇත්තටම මේ Hindu ආගමෙන් දෙන අභියෝගය අපිට අපේ ආයුධ තියුණු තියුණු කරගන්න හොඳට උදව් වෙනවා. මේ සෙල්ලමේදී සංස්කෘත භාෂාව අපිට නැතිවීම සෑහෙන පාඩුවක්. අපේ කට්ටියව පාලි තිබ්බම ඇති කියලා. ඉතින් අර අර ඉංග්‍රීසි සිංහල දැනුම වගේ ඒ පෙකෙන වෙලා කපලා දාලා උන් ඔක්කොම දෙල්ලන් දාන්නේ සංස්කෘතෙන් පාලි වලින් ගියාට පස්සේ අපිට දෙන්නේ ය아가න්න බෑ. ওই මීත්‍රිකට ඔච්චර උපයක් ආවේ ඥානාරාම සාංශේ ඥානන්ද සාංශේ සංස්කෘත එක්ස්පර්ට්ලා. ඒගොල්ලන් කෙලින්ම සෝස් එකට බහින්න පුළුවන්. නාගාර්ජුන බැස්සේ සෝස් එකට. මං කියන්නේ ඒකේ සත්‍ය තියෙන ගැන හොත ආගියුමන්ට් එක තියෙනවා. ව්‍යාකරණේ තියෙනවා. ඉදිරිපත් කිරීම තියෙනවා. ඒකට කියලා ඒකට උඹලක්වත් මේ කතා කරන බල කතා කරන දේවල් නෙමෙයි නේ බලපා අපි එක තිය එක අපි ලස්සන ඩිලේවල් කරලා මැප් එක ඇඳලා ඉවරයි සමීකරණ ඇඳලා ඉවර ඕන බඩු. එකම දෙයයි තියෙන බුදුහාමරන්ට අවශ්‍ය ඒ ගෞරවය දෙන්නේ නැහැ. නිවන් දකින්න නෙවෙයි ඒක ලියලා තියෙන්නේ. ලියලා තියෙන්නේ නිවන් දකින්න යනවා කියන කට්ටියට ගහන්න. ඉතින් අපි හැම දැන් ගිහිලා කතාවක් කරන්න කිව්වොත් මේ ඉන්දියාවේදී බුද්ධි කරනවා, වැටෙන්න ගන්නවා. අපිට කරන් තියන්නේ නැහැ අපිට කතා කරන දෙයට අපි මේ වැඩ කරගෙන පැත්තකටලා ඉන්න. අපි කරන්නේ දැන් නිවන් දකින්න කවුරුත් එන්නේ නැහැ. අපි කියලා නිකමට හරි වාදමුකෙන් ගියොත් මොකොත් නැහැ ඇට කුඩු වෙන්න ගන්නවා. බත් ඇට වෙන්න ගන්නවා. ඒ තරම් ආයුධල ඇති කරලා තියෙන නිසා අපි දැනගෙන යන්න ඕනේ අපේ යන ගමන කිසිසේත්ම ගහපා දීමක් නැහැ. බාධමුකේටත් නෙවෙයි. අපි කරන්න දන්නේ ඒ ක්‍රමෙන් හරි කමන්නේ මේ බෑ කියලා මේක පැත්තකට දාන්න නැතුව මේක මතු කරගෙන මේ අපි විසින්ම වංචනික ධර්ම ආදාන රැවටිලා ඉන්න එක තේරුම් ගන්න උත්සාහ ගන්න. නැත්තම් මේ අපිට ඒ සදාචාරයයි විපස්සනාවයි ඉව මේ අතර පටලැවිල්ලක අපි හරියට හිර වෙනවා. අපි නිතරම අහන්න ලැබෙන යුනිවර්සල් කොන්ෂස්නස් කියන අදහසයි අදහස නිවනට වඩා ගොඩක් මෙපිටින් තියෙන දෙයක්. ඒ යුනිවර්සල් කොන්ෂස්නස් එක එහෙම නැත්නම් ආකාශ ලයිබ්‍රරි යුනිවර්සල් කොන්ෂස්නස් වගේ ගොඩාක් වචන හදාගෙන තියෙනවා. මේ වචන මොකද්දෝ කියන්න හදනවා. ඒ කියන්නේ යමක් තියෙනවා කියලා. බුදුජානනාංශයේ කියන අනිදසන විඥානය කියන එක මේ අභාව ප්‍රඥප්තියක්. තියෙන එකක් නෙමෙයි ඒකට සාපේක්ෂව තමයි තියෙන එකක් අරගෙන අපි මේ නටන්නේ තියෙනකම් දුක. අරගල කියන එහෙම ඔක්කොම ඕවරෝල් පාලනය කරන යුනිවර්සල් කොන්ෂස් එකකින් තමයි එක එක නියෝජනයපත් කරලා යේසුස් වහන්සේ වුණා බුදුහාමුදුරේ වුණා විෂ්ණු වුණා අවිල්ලලා මේ ලෝකේ පාලනය කරනවා එහෙම එකක් තියෙනවා කොහෙද දන්නේ නැහැ වගේ නිකන් මේ හරි කලර්ෆුල් මේ ආස්තික පැත්තට හිමීට හේතු කරනවා අර මුලින්ම කියව බ්‍රහ්ම මේ පදාර්ථයට තමයි යන්නේ ඉතින් ඒක බුදුරජාණන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්වන එකේදී බලන තාම භවය ඇතුලේ නේද කියලා අහුවොත් විතරක් පස්ස ගන්නවා. ඒගොල්ල කවදාකවත් භවයේ ඉක්මවන්න කතා කරන්නේ. හැබැයි මේ භවය ඕන කෙනෙක් ජය ගන්න තැන කතා කරනවා. ඕනම තර්කයකට ඕනම දෙයකට ව්‍යාකරණ අනුකූලව හදාගත්ත ආයුධ තියෙන රෙඩිමේඩ් බඩු තියෙනවා. ආනම දකින්නට ඒක හරි. ඉතින් පේනවා වාද මුඛේ බුද්ධාගමන කරන්න බෑ. බුද්ධාගම එහෙම වාද කරන්න බෑ කියන එක නෙමෙයි තියෙන්නේ. වාදය තමයි ඔබ වැදලා භාවනා කරන්නේ. ඒකල ඔබ මේ වැඩේ ජාම බේරගනින්. එච්චර මිසක් එහෙ යන්නේ. එදා සරුවචන් වහන්සේ වගේ කෙනෙක් ලෝකේ ඉන්දියාව වගේ රටක කෙලින් හිටියයි කියන එක. මේ මහා පුරුෂ ගතිනතෝ කරන්න බෑ. ඒක පේනවා පොඩි කාලයක් යනකොට මකලා දැම්ම සම්පූර්ණයෙන්. මැකුවේ මේ මෑතක් වෙනකම් ඔය සංකරාචාර්යයා. එතකම්ම තිබුණා. ඒ නිසා මේ ඒකදී අපි පරිසංගණයට අපිට ගහන්න මේ කාටවත් මේක විනාශ කරන්න ඕන නම් ආයුධ නම් නම් ඕනේ නෑ. වෙන ආගමකට යන්න ඕනෙත් නැහැ. මේක ඇතුළෙන්ම පිළිකාව තිබ්බට පස්සේ කාගෙනද මොකද මේක ඉන්න කට්ටිය බුදිනේ. මේ බාහිර අරගෙන ඉන්න කට්ටිය බුදි. ඉතින් ෆයිට් එකක් නැහැ. අර ගොල්ලන් තියෙන ලස්සනට මේ ඉන්ජෙක්ෂන් එකක් දීපුවම සිස්ටමැටික් වැඩේ වෙලා යනවා. ඒ නිසා අවදි වෙච්ච කට්ටිය මතක තියාගන්න අපි මේ රණ්ඩු කරන්නේ කාටවත් ගහපා දෙන්න නෙවෙයි. ඒගොල්ලෝ වාද කරන්නේ ඒගොල්ලෝ තමන්ගේ විමුක්තිය සඳහා නෙවෙයි කරන්නේ. බුද්ධහමට ගහනවා. දාසින් ආයෙකට කමන්නේ නැහැ. අපිට ඒකට ප්‍රතිඋත්තර දෙන්න ඕනේ නැහැ. අපි කරන්නේ තියෙන්නේ mindful mind own business. සත්‍යමත් යම් මේ වැඩක් බලාගන්න. එතකොට ඒක මේ ඒකේ තියෙන ලොකු ප්‍රායෝගික වටිනාකම. හැබැයි පේන්නේ නිකන් බය පක්ෂෝ ලෝභහත් කරගෙන බය ආදුකමට යන ගතියක් වගේ නිකන් ලැජ්ජ වෙලා පසුබාලා යන ගතියක් වගේ නමුත් ගැලවුම් මාර්ගය එතනදී.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 පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි වාද සමාගමෝ සතං සමාගමෝ